යං බලං ආගම්ම කීනාසවෝ බික්ඛු ආසවාණං khයම් පටිජානාති කීනාමි ආතවෝ තීති කරුකටේච ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ කීනාසව බල හතට සාක්ෂාත් කළ යුතු ධර්ම හත කියලාත් නම් කරනවා ඉතින් ඒක පාඩම් පන්තියක් විදිහට අපිට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන්නේ මේ දසුත්තර සූත්‍රය. මොනවාද මේ සාසනයේ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් දත යුතු සාක්ෂාත් කළ යුතු ධර්ම හත ඒකට කීනාසෝ බලහත කියලා එක එකක් සාරිපුත්තු සාංශු ගන්නනවා. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඉලක්කම් වශයෙන් කියනනම් හතරවෙනි චීනාස්ත්‍රෝ බලය. මේ බලයට යම් කිසි කෙනෙක් පැමිණෙනවා නම් එයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා මගේ ආශ්‍රවයන් ක්ෂය වුණයි කියලා. කීනාමේ ආතවෝති පටිජානාති. යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානේ භාවිතා හෝති සුභාවිතා වඩනව ලදයි මනාකොට වඩන ලදයි කියන මේ විශ්වාසය ආවනම් ඒක තමන්ගේ ආශ්‍රවක්ෂය කරවිච් ආශ්‍රවක්ෂය වෙච්ච බවට නැත්නම් ආශ්‍රවක්ෂය කර ඥාණය කියලා තියෙන අනේ ඥාණයට උපමාවක් වෙන උපමානයක් වෙනවා. ඉතින් අපි මේ බණ භාවනාවකදී ගත කරන වෙලාවේ නැත්නම් නේවාතිකව වැඩමුළුවකට භාවනා වැඩමුළුවට ලය දීවරදී කටයුතු කරන වෙලාවක අපි සියලු දෙනාම යම් ප්‍රමාණයකට මේ සතිය මුල පුරලා තියෙනවා නම් මංගලාවතරණය කරලා තියෙනවා නම් එළඹිලා තියෙනවා නම් ඒ කියන්නේ ඒක ඒ මාර්ගයටපත් වෙලායි කියලා කියත හැකියි. ඒ මාර්ගයේ කෙලවර තමයි මේ ක්ෂීනාසෝ කියන தત્ත්වේ පවතින්නේ. එහෙම නැත්නම් එතෙන් ගියාට පස්සේ තමයි කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ විවෘතව දැන් මගේ ආශ්‍රව ක්ෂය වුණයි කියලා. ඉතින් මේ නිසා මේ මහා ශීසයඩෝ ස්වාමීන් වහන්සේ වගේ ඒ ගුරු මේ මේ කාරණා කාරණා දැනගෙන භාවනා ක්‍රමයක් ලෝකෙට ඉදිරිපත් කරපු ඒ 40 50 වගේ දශකවල උන්වහන්සේ සමහර තැනක සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ සතිය නැත්නම් සතිපට්ඨානෙට එළඹුණා නම් එයා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ ගණයට වැටෙනවා කිය. මාර්ගස්ත පුද්ගලෙක්. අපි දන්නවා සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරහත් මාර්ගස්ත පලස්ත කියන මේ අට වැදෑරුම් ඇත්තෝ ආහුනේයයි පාහුනේයයි දක්නේයයි අංජලි කරණීයයි ඒ වගේ මේගොල්ලෝ ගාව සාමිජි ප්‍රතිපන්න, උජු ප්‍රතිපන්න, ඥාය ප්‍රතිපන්න ගුණ තියෙනවා. ඉෂා දුර බැහැරක ඉඳලා ගෙනක්කමක් පූජා කරන්න වටිනවා. ප්‍රදක්ෂිනා කරන්න වටිනවා. රාජරාජ මහා මාත්‍යන්ට හදපු ආහාරයක් ඉස්සෙල්ලාම දෙන්න වටිනවා. ආන්නේ ආර්ය පුද්ගල අට දෙනාගේ පළවෙනිම ඉන්න මාර්ගස්ත පුද්ගලයා පිළිබඳ අපේ තේරවාදයේ තියෙන බොහොම හැලහැප්පෙන මතයක්. සමහර විටක අටුවාචාර්යන් වහන්සලා සඳහන් කරනවා ඊගාවට ඵලයේ ලැබෙන්න ඉස්සල චිත්තක්ෂණ තමයි මාර්ග චිත්තක්ෂණ කියන්නේ. ඒ කියන්නේ ගමන කෙලවර කරන්න ඕන්න මෙන්න. නමුත් ඒක ප්‍රායෝගිකව අර්ථගත කරන කෙනෙක් මාර්ගයට පටන් ගන්න තැන ඉඳලම මාර්ගස්ථයි කියලා කියනවා. ඉතින් එතකොට සමහර වෙලාවකට සඳහන් කරනවා බුද්ධං සරණං ගච්ඡාමි කියපු කෙනත් මාර්ගස්ථයි. සීල ශික්ෂාවට ගිය කෙනත් මාර්ගස්ථයි. සමාධි ප්‍රඥා ශික්ෂාවට ගිය කෙනත් මාර්ගස්ථයි. එතකොට මේ සතිය පිහිටවපු කෙනත් එයාට හිතා ගන්න පුළුවන් මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. ඒක නිසා එවැනි කෙනෙකුට අපි අව탁ෂීරු කරන නරකයි. එහෙම නැත්නම් Taman කවදා හෝ මේ සංසාර ගමනේදී පෙර නොඇසු නොවිරු විදිහට මේ සතිය මේ කටයුතු කරලා දෙන කෙනෙක් උදව් කරන කෙනෙක් එහෙම නැත්නම් තබ්බ කිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා තියෙනවා සියලු කෘත්‍ය සම්පාදනය කර දෙන්නා වූ මහා යමති කෙනෙක් වගේ කෙනෙක් කියලා තේරුම් අරගෙන කොච්චරක් ඒ සතියට තමන් අනුග්‍රහ කරනවද කොච්චරක් ඒ සතිය තමන්ගේ එකම ගැලවුම්කාරය කියලා හිතා ගන්නද අන්න ඒක තේරෙන්න තේරෙන්න ඒ පුද්ගලයා මේ පළවෙනි ආර්ය පුද්ගලයාගේ ඉඳලා අවසාන ආර්ය පුද්ගලයා දක්වා වූ තියෙන මේ ගමන දිගටම යනවා ඉතින් මේක තේරුම් ගර ගැනීම සඳහාම සරුවච්චන් වහන්සේම වෙනත් ස්ථානයක මේ සතර සතිපට්ඨානය අඳුනලා දෙන්න ඉස්සර වෙලා සරුවච්චන් වහන්සේ සතිපට්ඨාන හතරේ ಗುಣ ගායනා කරලා සද්ධාව ඇති කළ තමයි සතර සතිපට්ඨාන අඳුනලා දෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා සරුවචනාංශේ මතක් කරනවා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ මහන්න මේකේ එකම මාර්ගේ සත්තානං විසුද්ධිය. සත්‍යයේ විසුද්ධිය පිණිස මේ කායික මානසික තියෙන ලෙඩ රෝග නැති කරගන්න. කය සුද්ධ කරන රෙඩිම හිත සුද්ධ කරගන්න. දුක්ඛ දෝමනස අත්ථගමාය. මේ මිනිසයා සදා කාලිකෝ පෙරෙන මේ දුක් දෝමනස වලින් කෙලවරක් තකින්න. ශෝක පරිදේව කියන්නේ අඳුන් වැළපුම් වලින් අයින් වෙන්න. මා ඥායස අධිගමාය. මේ මාර්ගය මේකයි කියලා තේරුම් ගන්න අවසාන නිවන් සාක්ෂාත්. ඛතමේ චත්තාරෝ මොනවද මේ හතර? සත්තාරෝ සතිපට්ඨාන. ඉතින් අපි සමස්තයක් වශයෙන් ලංකාවේ බුද්ධ ධර්ම අරගෙන බැලුවොත් සතිපට්ඨාන දීලා තියෙන තැන ගත්තොත් ඒක ඉතින් අර පොත කියවලා වැඳලා පැත්තක තියෙන එක තමයි කරේ. විශේෂයෙන්ම බුද්ධ ජයන්ති කාලේ ඉඳ ඉස්සෙල්ලා ওই මහසී සාඩෝ ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක්ගේ භාවනා ක්‍රමයක් ඉඳ ඉස්සෙල්ලා මෙතන ඉන්න ඕනම කෙනෙක් හොයලා බලන්න තිබිලා තියෙන්නේ සතිපට්ඨාන පොත ධර්ම රත්නේ වශයෙන් අරගෙන වැඳලා පැත්තම්පත් කරලා තියෙනවා මිසක්කා මේක කියවලා මේක කරලා බලලා මේක හිතට වද්දා ගන්න ඕනේ කියන එක දැන් කාලේ බෑ කරන්න කෙනෙක් නෑ කියලා දෙන්න කෙනෙක් නෑ කරන්න කෙනෙක් නෑ මේවා කරන්න බෑ මේවා ඊගා බුද්ධ ශාසනයට තමයි තියෙන්නේ කියලා පැත්තක දාලා තිබුණා. ඉතින් ඒක ඒ වගේ තිබුණු මේ මිනිය දාලා පෙට්ටියට ඇන ගහලා අවසාන කෘත්‍ය කරන්න කියන්නේ මරණ අවමංගල්‍ය කෘත්‍ය කරන්න ඔන්න වෙන්න තියෙන වෙලාවක තමයි නැන මේකේ මිනියට පණ තියෙනවා මේ මැරිලා නැහැ සතිපට්ඨාන කියන එක පණ තියෙන එකක් මරන්න බෑ කියලා පණ ආපු අවස්ථාව තමයි අපි මේ ලෝකේ බලලා හතර පස්මහා බැලුම් බල්ලා ඇවිල්ලා තියෙන්නේ කවුරුත් මං හිතන්නේ නැහැ පිළිගනී කියලා අපිත් මේ පස්මහා බැලුම් බල්ලා ආවද කියලා නමුත් මට නම් හිතෙනවා මොකද ලංකාවේ විශේෂයෙන්ම තේරවාදී තියෙන රටවල් තුනෙන් ලංකාවේ අවසාන මහරතන් වහන්සේ හිටපු පන්සලට වඳින එකම රට මලීදේව මහරතන් වහන්සේ හිටියයි කියලා දැන් රහතන් වහන්සේලා ඉවරයි පිටියට එන ගහලා අවමංගල්‍ය ඉවරයි. විලි ලැජ්ජ නැහැ. විලි ලැජ්ජ නැහැ මේව සතිපට්ඨානේ මරන්න පුළුවන්ද? පෙට්ටියකට දාලා වහලා දාන්න පුළුවන්ද? කියලා එවැනි වෙලාවක තමයි මේ බුද්ධ ජයන්ති පෙරළිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා මේ අනවශ්‍ය රට කලබන මහා පෙරහැර කරන විශාල පිරිසක් ඉන්න වෙලාවේ අවශ්‍ය වූ සතිපට්ඨානයේ පිහිටවීමට සුළු පිරිසක් උත්සාහයක් ගත්තා. අන්නේ උත්සාහය තමයි මේ වෙනකොට අපි මේ සිවණ පිරිස එකතු වෙලා භාවනා කරන්න පුළුවන් තැන් හැදිලා ඉස්සරහට අවිල්ල තියෙන්නේ. ඒ මේක නෙවෙයි නිසන්නවනේ නෙවෙයි. ඒකෙදි ඉස්සල්ලාම ඒ පිටරටින් ආපු නැත්තම් බුරුමෙන් ආපු ස්වාමීන් වහන්සේලා කියලා වහාම ගිහිල්ලා ඒ පණිවිඩය ගත්ත උතුමන් වහන්සේ නමක් තමයි අපේ මාතරති ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් දැනගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේට මේක ක්‍රමේ අහුණා කියලා. එදා ඉඳලා මේ මුළු නිස්සන්න වනේම අවුරුදු 50ක් ගත වෙලා තියෙනවා. අද වෙනකන් කෙරුවේ එකම දෙයයි සතිපට්ඨාන විතරයි. ඒ නිසා අපි ළඟ බුද්ධ ධර්මයක් නැහැ. අපිට උත්සාහ කරන බුද්ධ ධර්මයට තනක් දෙන්න. ඉතින් ඒක චීනාස්සෝ බලයක් බවට පත් වෙන්නේ කොහොමද? දැන් අපි මේ කරන්නේ සෙල්ලංගයක් හදන පොඩි දරුවෝ වගේනේ අම්ලා තාත්තලා පවුල් කද්දී අපි ඒ වගේ සෙල්ලංගයක් හදලා අපිත් අම්මා වෙනවා අපිත් තාත්තා වෙනවා අපිත් බත් වෙනවා සෙල්ලම් බත් වෙනවා වගේ කරනවා දැන් කවදද අපි ගේ හදලා හරියටම බත් වෙන දවස කියලා කොට ඒ චීනාශ්‍රමයි ඉතින් ඒ නිසා මේක හිතට වද්දාගත්ත යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා තීරුම් ගන්න ඕනේ මේකෙන් අපි ප්‍රවාහයට කිට්ටුනා ගලන දොලට කිට්ටු වුණා. මේක දිගට ගියොත් මේ ගඟ කෙලින් මේ නිවනටමයි ගලන්නේ. ඒක නිසා මේක පවත්වාගෙන යෑම සඳහා මේක ක්ෂීණාශ්‍රව බලයක් බවට පත් වෙනකන් මේ සතිය අට පොලක පරිණාමයටපත් වෙනවා. රූපාන්තරණයටපත් වෙනවා. එය හැවහලනවා අට පාරක්. ඒ නිසා ආරම්භක සතිය පටන් ගන්නකොට දෙන සතිය කීපාරක් වෙනස් වීම වෙනස් වීම විපරිණාමයටපත් වීමපත් වීම සුද්ධ වීමෙන් සුද්ධ වීමෙන් ඉදිරියට යනවාද කියලා කිව්වොත් ඒ යෝගාවචරයටවත් අමාරුයි සතිය කියන එකට අර්ථකථනයක් දෙන්න. අද දින එක හෙට වෙනකොට වෙනස් වෙනවා. හෙට වෙන එක අනිද්දා වෙනකොට වෙනස් වෙනවා. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානය සතිපට්ඨාන හතර පොලක සඳහන්. කායන පස්සන සතිපට්ඨානෙ, වේදනාන පස්සන සතිපට්ඨානෙ, චිත්තානුපස්සන සතිපට්ඨාන ධම්මානුපස්සන සතිපට්ඨාන. මේ හතරට අපි චත්තාරෝමේ සතිපට්ඨානා කියලා බුදුරජාණන්සේ මේ ශීනාස්රෝ බලයක් බාටපත් වීමට මේ පාඩම් පන්ති හතර ඉවර කරලා තියෙනවා. සතිය පිළිබඳව ඉනිමන් තට්ටු හතරක් නගින්න ඕනේ. ඊට පස්සේ සතිය ඉන්ද්‍රියක් පාටපත් වෙනවා. ඊට පස්සේ සතිය බලයක් පාටපත් වෙනවා. ඊගාට සතිය බොජ්ජංගයක් පාටපත් වෙනවා. අවසානයේ වශයෙන් සතිය සම්මා සතිය බවටපත් වෙලා තමයි අපි පළවෙනි මාර්ග ඥාණයටපත් කරන්නේ. ඉතින් ඒක නිසා කෙනෙක් තමාගේ භාවනා පරියන්කෙන් පරියන්කයට මේ සක්මණේ සක්මණට දවසින් දවසට මේ සතිය එnde end end end දියුණු දියුණු පත්වයටපත් කරගත්තේ නැතුව ඒක මේ මැරිච් එකක් වගේ තියාගෙන වැඳ වැඳ හිටියට සතිය දියුණු වෙන්නේ නැහැ සතියෙන් අපිට කෙලස් කැපීමේ දක්ෂතාවය දියුණු වෙන්නේ නැහැ ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා ඊයේ ගත්ත සතිය අදට පාදමක් කරගෙන අද ඒක ඉහළ මට්ටමට ගන්න ඒක පාදමක් කරගෙන අනිද්දා ඊට වැඩි උස්සන්න ඕන. අන්න ඒ කටයුත්ත කරගෙන කරගෙන යනකොට මේ සතියට සිදුවෙන වෙනස්කම් අනිච්ඡං සතියත් අනිත්‍යයි. උඟ දෙනෙක් කියනවා සතිය කියන්නේ මෙන්න මේකයි ඒක නිට්ටයයි ඒක සුඛයි ඒක සුභයි ඒක ආත්මයි කිය. ඉතින් ඊට පස්සේ ඒක හම්බුන්නේ නැහැ කියලා අඬනවා. නමුත් හරියටම අහුවෙලා දැනගත්ත දවසෙත් තේරෙනවා මේ දැන් අල්ලගත්තේ ඒකේ එක එක මුණතක් විතරයි. ඔකේ තව මුණතක් තියෙනවා. ඒකේ තව මුණතක් තියෙනවා. එnde ende ende ende ende සතිය ඒ විපරිණාමයටපත් වෙන හැටි. එහෙම නැත්නම් ඒක දියුණු පවුණු තත්ත්වයටපත් වෙන හැටි තේරුම් ගන්න විප්ලවීය මනසක් අවශ්‍යයි. අන්නේ විප්ලවීය මනසට යෝනිසමංස්කාරය කියලා කියනවා. ඒ ආගමනුකූලව විප්ලවීය මනස පොඩ්ඩක් කොර කරනවා පොඩ්ඩක් අන්තභාග කරනවා ඒක දුර්වල කරනවා ඒ නිසා ආගමානුරූපව සමතෙට යනකම් යන්න පුළුවන් දාහනේ සීල භාවනා වශයෙන් යන්න පුළුවන් නමුත් සමතේ ඉඳලා විපස්සනාට යනකොට ඒ බලන බැල්ම බොහෝම රැඩිකල් වාදී වෙනවා බොහෝම විප්ලවීය බැල්මක් ඇති වෙනවා ඒ නිසා විපස්සනාවට විෂම පස්සනාව කියලා සමහරලාට කියනවා. මෙතෙක් වලපු විදියට බෑබල්ලා ජීවිතේ දිහා බල. බැලුවොත් අපි පුරුදු විදියට අහුවෙලා සම්ප්‍රදායට අහුවෙලා ඔහේ ආගම කර කර ඉඳී. ඒ අතින් බලනකොට බුද්ධ ආගමයි අනික් ආගම අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම මිනිස්සුયો මත් කරගෙන එතන තැම්පත් කරගෙන ඉන්නවා අපායට බය කරලා ඉදිරි අනාත්මයක් ගැන පෙන්නලා දීගෙන নানা ප්‍රකාර ක්‍රමයට බැඳගෙන ඉන්නවා. විපස්සනාව කියලා කියන්නේ එතනලා ගහපුවාම බඩ පිනුමක්. උඩින් ගහන්නේ. එහා පැත්තට ගියාට පස්සේ අර මෙතෙක් කල් කරපු මොකක්කටවත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා ආගම කැමැතිත් නෑ වාගේ මට හිතෙනවා. මේ සතර සතිපට්ඨානේ බල මට්ටමට එහා පැත්තට යනවා දකින්න. ඊට මෙපිට මට්ටමේ තියෙන සතියක් ගැන හරියට කතා කරනවා නම් කතා කරන්නේ හරියට ඒක ගැන විතරයි. ඉතින් මේ යෝගාවචරය ඇත්තටම මේ Taman ඇති කරගන්න මේ සතිය ගැම්ම, සති ජවය, සති බලය දියුණු කරගෙන තමන්ම මෙතෙක් අරගෙන ආපු තමන්ගේ මති මතාන්තර තමන්ගේ පෞරුෂත්වය තමන්ගේ කර්ම ශක්තිය තමන්ගේ හැබ්බැහි නැවත සලකා බලන්න කැමැතිද සම්පූර්ණ කුඩු කරලා කෝවේ දාලා රත් කරලා අලුතෙන් අඹන්න වෙනවා ඉතින් උඟ දෙනෙක් කැමැති නැහැ උඟ දෙනෙක් කැමැති නැහැ ඒගොල්ලන්ට ඕනේ මේ මේ මේ gediya පිටින්ම ගිහලා නිවන් දකින්න මෛත්‍රී බුදුහාමර දැක්කට පස්සේ බණ කිව්වට පස්සේ ඕමම සියලු දෙනාම නිවන් දකින්නවා කියනවා සාදු කියලා කියනවා. මේ හෙල්ලුම් පෙරලෙන්න බෑ මොනක්වත් කරන්න නැතුව එහෙම නිවන් දකින්න තමයි කැමැත්තත්. එනයිට ඒකට මේ චෛතසිකයක් වශයෙන් පෙන්න මේ සතිය පවා විනාශ වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සතිය සතිය පිළිබඳව විචනාත්මක පැත්තට වැටෙනවා. අන්න එතෙන්ට යන්න. එතෙන්ට යනකොට හැබැයි සතිපට්ඨානේ තාම ඉන්නේ පල්ලෙහා. සතිපට්ඨාන දිගේ ගිහිලා ඉස්සරහයි තමයි සතිය. අර විදිය පුදුමාකාර සෙල්ලක්කාරකම් වගේකට එන්න පටන් අරගන්නේ. මනුස්ස මනස ඉක්මවනවා. ආතිම අතිමානුෂික தත්වයකටපත් කරනවා. අන්න ඒ සතිය උප්පත්තියේ ඉඳලම අපි ළඟ තියෙනවා. උප්පත්තියේ ඉඳලම මනුස්සකමේදී මේක තියෙනවා. ඒකේ අර පිටින් වෙයිලා තියෙන කච්චල් ටික පිටින් වැදිලා තියෙන ආගන්තුක කෙලස් ටික කපන්න කපන්න කපන්න මේ ඇතුලේ ඔපේ මේ ඇතුලේ දිදුලන ගතිය පේනකොට මිනිස්සෙක් කියන්නේ මොන තරම් වටින කෙනෙක්ද කියලා හිතෙනවා. ඒ මනුස්සයා මේ හොරෙක් වෙන්න පුළුවන්, කාලකන්ණියෙක් වෙන්න පුළුවන්, කාමීත්‍යාචාරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, මිනිවන්න කෙනෙක්ට ඒ එකකින්වත් අර මනුස්සකම කෙලෙසෙන්නේ නැහැ. ඒක ඔක්කොම සුද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ මිනිස්සේ ඉන්න මේ පුංචි පුංචි දේවල් නිසා තෝතෝ වරපල කියාගෙන බැනගෙන ගහගෙන ගිහිල්ලා මේ සතිපට්ඨාන වෙලා නැති තරම් අවුලක් ඇති කරන තියෙන ජීවිතේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුටවත් අඩු ගානේ මතක තියාගෙන කරදර කරන්න එපා. පුංචි කළ සලකන්නත් එපා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒක නා සතිමත් ඉන්න හැම චිත්තක්ෂණයකම ආර්යයන් මහන්සේ කෙනෙක්ගේ හිතක් හදා බෙදා ගන්න. ඒ සති චිත්තක්ෂණ දිගට යන්න යන්න යන්න යාට තේරෙනවා මේක උත්සාහ කරුවොත් ගන්න පුළුවන්. අදට වැඩිය හෙට ගන්න පුළුවන් කියලා මේ සතිය වැඩෙනවා. ඒ නිසා මේ සතිය කියලා කියන්නේ පැයක බණකින් නිර්වචනය කරන්න පුළුවන් දෙයක් එහෙම නෙවෙයි. කොතනකින් හරි අල්ලා ගන්න ඕනේ. අල්ලාගෙන ඒකත් එක්ක හැපි හැපි දිගට යනකොට යනකොට ඒක එnde end end end අලුත් දෙයක් බවට වඩා තියුණු ආයුධයක් බවට වඩා හුරුබුහුටි ආයුධයක් විදියට වඩා සුකනම්ම්‍ය ආයුධයක් බවට වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මයේ දැන් මමයා කියලා එකෙක් ඉන්නවනම් මගේ වෙන හැටියට නෙවෙයි අනික් කෙනාගේ සිද්ධ වෙන්නේ. ඒ නිසා සතියම තමයි. ඒකේ මොකද්ද සතිපට්ඨාන ආදී සමීකරණය චිත්ත නියාමයක ਸਰවඥාන්සයට පේනවා. නමුත් එක එකන එක එකන දවසින් දවස දවසින් දවස දියුණු කරගෙන යන ක්‍රමවේදේ ගුණාත්මේ සහ ප්‍රමාණාත්මේ බැලුවොත් ඒක හරීම විචිත්‍රයි. ඉතින් ඒක නිසා කවුරු ඒක උපයගත්තත් පොතක් ලියන තරම් වටිනවා. හැම කෙනාට මුරගාලා කියන්න හිතෙනවා. අයියෝ මේකෙන් මට ඇතිවෙච්ච වෙනස කියලා නිම කරන්න බෑ කියලා. මුළු ත්‍රිපිටකේ පුරාම තියෙන්නේ අඬගාලා කියන සද්දේ තමයි. මුළු හැම සූත්‍රයකම වගේ ඒකටපත් වෙච්ච කෙනා කියනවා මට වෙච්ච දේ. මේ බුදුහාමුදුරුවෝ දකපු නිසා මට වෙච්ච දේ. ධර්මයේ අහපු නිසා මට වෙච්ච දේ. සංඝයා සමාද සංඝයා වැඳපු නිසා මට වෙච්ච දේ. සීලයක් සමාදන් වෙච්ච නිසා මට වෙච්ච දේ කියලා කිව්වහම දෙන්නේක්ගේ සමාන නැහැ. ඒක පුදුම සාහිත්‍යයක් ලෝකේ තියෙන. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ කියන චීනාශ්‍රව බලයට අපි දැනටම තත්පොත් තියලා ඉවරයි. රංකිරිකට ගාලා ඉවරයි. අපි මේකට කොක්ක ගහගෙන ඉවරයි. දැන් තියෙන්නේ හලන්න නැතුව, හැලෙන්න නැතුව මේක දිගේ පාත්තගෙන යන එකයි. ඉතින් ඒ නිසා මට හිතුණා සතිය කියන එක නිර්වචනය කරන්න බෑ කියලා මමම කිව්වත් මේ අපේ සම්ප්‍රදාන කුල අටුවාව එහෙම නැත්නම් සතිපට්ඨාන දෙන අර්ථ කතාවේ තියෙන තැනින් පටන් අරගන්න කියලා. ඒකට මම හිතනවා අපි දැන් දවස් 3-4ක් භාවනා කරපු අය නිසා යම් ප්‍රමාණික සුතමේ ඥානෙ තියෙනවා යම් ප්‍රමාණික අත්දැකීම් තියෙනවා. මේ කියන එකත් එක්ක බලනකොට අපිට කොච්චරක් අපි සපේලා උත්තර දෙන්න පුළුවන්. තමන්ගේ චර්යාවෙම අපදානෙම සාක්ෂි වෙන්න පුළුවන් කොච්චරක් තියෙනවද කියන එක අනිවාර්යයෙන් මම හිතනවා ධෛර්යයක් වෙයි කියලා. ඒ නිසා අටුවාචාරින් වහන්සේලාගේ සම්ප්‍රදායක් තියෙනවා. මම මේ 100ක් සම්ප්‍රදාය ගරු කරනවා හෝ සම්ප්‍රදාය විතරයි කියන හදනව නෙවෙයි. හැම චෛතසිකයක්ම හඳුන්වා දෙන ක්‍රමයක් තියෙනවා අනික් චෛතසිකේ වෙන් කරලා. ඒකට කියන්නේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ක්‍රමය කියලා. හැම රූප ධර්මයක්ම තව එකකින් වෙනස්. අන්නේ වෙනස් වීමේදී එකම රාමුවකට දාලා තමයි තීරු හතරක රාමුවකට දාලා තමයි පෙන්වන්නේ. ඒ නිසා සතිය අනිකුත් චෛතසික එක බලනකොට පෙන්නන්න පෙන්නන්නේ අපිලාපන ලක්ෂණා සති. සතියේ තියෙන්නේ පොලාපනින් නැති ගතිය. පිලාපන ලක්ෂණයි කියලා කියන්නේ වැඩිච්චාම රබර් බෝලයක් බීම උඩ පැන පැන පැන පැන පැන යනවා. එහෙම නැත්නම් පොරොප්ප කෑල්ලක් වතුරට දැම්මහම ඒකේ වතුරේ නලිය නලිය උඩ පැත්තේ යනවා. ලබු කබලක් දැම්මොත් රිජි ෆෝම් කෑල්ලක් දැම්මොත් වතුර දිගේ වතුරත් එක්ක උඩ පැන පැන පැන යනවා. ඒකට කියනවා පොළාපයින්නවා කියලා. නමුත් ඊට සාපේක්ෂව ගලක් හෝ යකඩ කෑල්ලක් දැම්මොත් වැදිච්ච තැනම ඒක කිඳා බහැලා ජලකඳ සම්පූර්ණ මෙවරකම් පල්ලයට බයිනකම් වළක්වන්න කාටවත් බෑ. ඒක නිසා පොළාපණින ලක්ෂණය පෙන්නලා ඒකේ අනිත් පැත්ත සතිය කියනවා. අරමුණෙන් අරමුණට පැටපැන යන එක තමයි පොළාපණි ලක්ෂණය පෘථග්ජන ලක්ෂණය කාම ලෝකේ කියන්නේ ඒකයි. රූප එකක් බැලුවට මදි තව රූපයක් බලනවා. ඒක මදි තව එකක්. ඒ රූප වාහිනී හදාගෙන ඉන්නවා අපි. සද්දයක් ඇහුවට මදි තව සද්ද අහන්න ඕන. ඒවට සද්ද වාහිනී හදාගෙන ඉන්නවා. ඊට පස්සේ ගඳ නානා ප්‍රකාර ගඳ සුවඳ අපිට අවශ්‍යයි. ඊට පස්සේ රස උදේට කරසයක්, දවල්ට කරසයක්, රාත්‍රීට කරසයක්, ගිලම්පතේ කරසයක් ඉස්සරහ කැමරට එක රතයක්, චීනට එක රතයක්, ඉන්දියානු කාරයට එක රතයක්, තම්බිට එක රතයක්. එක එක හෝටල් හදාගෙන වැඩිම රසමස උළු කැවිල්ල කැවිල්ල ඉන්න එක තමයි. ඊට පස්සේ මේ පස්සට විල්ලුද જાති. කොට්ට මෙට්ට ඇඳ ඇතිරි අන්නම් මනම් හදන එකේ කිලෝරක්ම නැහැ. කොයි එක දුන්නත් මදි. ඊට වැඩි එකක් ඕනේ හෙට. නිසා අපේ පැත්තේ කතාවක් තියෙනවා බඩට ලුණු කැඳ පස්සට විල්ලුද කියලා. බඩේ මොකුත් නැහැ හැබැයි පස්සට විල්ලුද නම් බොහොම ජයයට තියෙනවනේ. ඒකට පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. ඊට හිතට එන වල්බూరు අදහස් කිලෝරක් නේ. අපි කියනකොට නිදහස් චින්තනය කියනකොට කියන්නේ වල්බూరు නිදහස කියලා. පැන පැන පැන පැන පැන පැන යනවා. নিকමට බලන්න පැන යන ගමනේ පොත් තැබීමක් තියලා බලන්න අමු පිස්සු අඳුරෙක් මේක ඇතුලේ ඉන්නේ. පණින තැන කොහෙද කියලාවත් දන්නේ බලන් ඉසල පැනලා ඉවරයි. ආන්න මේකට කියනවා පොළාපයින් ගත්තනේ කියලා. ඒ වෙනුවට මොකක් හරි අරමුණකට වැදිලා අරමුණත් එක්කම கிඳා බහින ගතිය ඒක අනිත් පැත්ත. ඒක නිසා යම් වෙලාවක හිත අසතිමත් නම් ඒකට කාම ගුණයන්ගෙන් ගත වෙන කාම ඡන්දේ හිටිනවා. යම් වෙලාවක සතිය ආවනම් ඒක ඒ කාර්මුණකට බහැලා හිත ඒකාග්‍ර වෙනවා. එහෙම නැත්නම් ඒකෝදි භාවයටපත් වෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ කියන නීවරණයට සතියෙන් දෙන උත්තරේ තමයි නන්නතර අරමුණ වල දුවන හිත මොකක් හරි එක අරමුණක නැවත නැවතත් යොදවන. ඉතින් මේ අරමුණ පිළිබඳව ඒක මේකට අදාළ නෑ. නමුත් බහුසුත භාවය පිළිබඳ කතා කරනවා නම් ඒක තමන්ට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් වෙන්න ඕන උදාසීන අරමුණක් වෙන්න. බහුල සුබල සුලබ අරමුණක් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් අපට දීලා තියෙන හුස්ම ජීවත් වෙන කායකට හුස්ම නැතුව ඉන්නම බෑ. අන්තික අත් දකින්න පුළුවන්. ඒ වගේ නොමිලේ ලැබේ. ඒක නිසා කියනවා නන්නත්තර අරමුණු වල දුවද්දී ඒ ඒ ගැන බය වෙන්න බෑ. ඒක තමයි අපේ සහජේ. මේ හුස්මටම නැවත නැතිව දන්න පුළුවන්. ආහන්නේ ප්‍රයත්න දාපගෙන සති පිටුනොයි. ඇවිදිනකොට අපි රූප බලනවා, සද්ද අහනවා, වටපිට බලනවා, කතා කර කර යනවා, নানা ආකාර දේවල් කරද්දී ඇවිදින බව දන්නවනේ. මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම ඇවිදින බව දන්න ඔච්චරයි සතිය කියන්නේ. ඒක නිසා පොලාපණිය ලක්ෂණේ දන්න කෙනාට විතරයි අපිලාපන ලක්ෂණේ තේරුම් ගන්න පුළුවන්. එනේ ඊට පස්සේ අපිලාපන ලක්ෂණයට අනුග්‍රහ කරන්න පුළුවන් වෙනවා. යමක බැහැගත්තට පස්සේ ඒක දිගේම ඒ ඉරියව්වේ හෝ ඒ අරමුණේ හෝ රූපාරම්මනේ හෝ නාම අරමුණක හෝ දිගට පාත් ගන්න පුළුවන් නම් අපි ඒක හික්මීමක් කියලා කියනවා. කකා කකා දිගට යන එකයි තියෙන්නේ. ඒකට කියනවා අපිලාපන ලක්ෂණා සති. එතකොට යම් අරමුණක දිගට පවතිනවා නම් ඒ අරමුණ පිළිබඳව සම්මෝසාවක් නැහැ. මම ඉන්නේ රූපයකද, සද්දයකද, ඉඳගෙනද, හිටගෙනද, ආස්වාසේද, ප්‍රස්වාසේද, වමද, දකුණද නැහැ. මං ඉන්නේ වමේ. අසම්මෝසාවක් නැහැ. ඒ නිසා අසම්මෝස රසය ආදන්න මම දැන් මේ කතා කරන්න දන්නේ වම. මම වම දිනනට වම කියලා මෙනේ කරා මට හොඳට පොළවේ තද ගතිය වැටුණා. එච්චරයි සතිය කියන්නේ. ඊට පස්සේ දකුණ. එතකොට කියනවා මම දැන් කතා කරන්න හදන දකුණ ගැන. මම දකුණ කියලා මෙනේ කරා මෙන්න දකුණ. එතකොට වමෙන් දකුණ වෙන් වෙන්නේ කොහොමද කියලා කිව්වනම් ආරම්භක යෝගාචරයට 100 100ක්ම ලකුණු හම්බ වෙනවා. නමුත් මේ යෝගාවචරය මේ කතා කරන්න හදන්නේ මොකද්ද කියලා නම් කරන්නේ නැතුව ඒකට මෙනෙහි කිරීමකින් තොරව හිත ගියාද මෙනෙහි කිරීමේ යුතුය හිත ගියාද නොකියා ඒකේ ගති ලකුණු කියන්නේ නැතුව වැටහිච්ච දේ කියන්නේ නැත්තම් අහන එක්කන සම්මෝසාවටපත් වෙනවා. නඩුව ඇහෙන්නේ නඩුවට නෙවෙයි මේ සාක්ෂි කතා කරන්නේ මොනවදෝ බයිලා වගේක් කියන. මං ඊරාට පතෝල ගෑවේ ඒකට ලුණු මදි වුණා මට බඩ ගියා මම ඉඳගෙන ඉන්නකොට බඩ කොජ කොජ ගෑ ඕන්න කමටහන් සුද්ධ කරනවා. නරියයි බල්ලයි කතා. මේ කතා කරන්නේ අහවල් දෙයද කියලා පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ බෑ. එහෙම නැත්නම් සම්මෝසාවක් නැති වෙන විදියට තව කෙනෙක් අහගෙන ඉන්නේ මම මට තිබුණ තොරතුරු එයා ළඟ නැහැනේ. එයාට තේරෙන්න eBay කියන දේ. අද සාමාන්‍ය රේඩියෝ එකට හුම්කන් දීලා බලන්න රැස්වීමකට කියලා බලන්න අංජ බජල් ලෝකයක් තියෙනවා. මෙච්චර තොරතුරු තාක්ෂණයේ දිනු වෙච්ච ලෝකේ මිනිස්සයා මෙච්චර පැටචිච්ච යුගයක් මානව ඉතිහාසෙම නැහැ. මොනවා කියනවත් දන්නෙත් නැහැ කියන්න සීබුද්ධියෙන් කියන්නෙත් නැහැ අහන්න සීබුද්ධියෙන් අහන්නෙත් නැහැ. ඉතින් මේකේ සාධාරණ ඉෂ්ට වෙන්නේ බැඩි ගාන පිස්සන් කොටුවට යන්නේ. ඇත්ත කතා කරමින් මිනිහා පිස්සෙක් වෙනවා. පිස්සු විසන්න තෑගි දෙමින් අම්බුකාර දෙමින් මේ මිනිස්සු මේ ලෝකේ විසන් කොටුවක් කරගෙන තියෙනවා. සරුවචනාචාර්ය හරියටම පෙන්ලා දුන්නා යමක් කියනකොට පසුබිමට සාපේක්ෂව කියන එකට කියනවා යථා භූත ඥානය කියලා. ඇති දේ ඇති හැටියට කියන්නේ. මම මේ කතා කරන්න හදන්නේ සද්දයක් ඇහෙන එක ගැන. මම මේ කතා කරන දේ මට ආපේ හිතවිල්ලක් ගැන. මට කතා කරන දේ මම මෙන්නට වේදනාවක් ගැන. ඒ නැත්නම් මම මේ කතා කරන මගේ ආස්වාසිය ගැන. ආන්නේ මාත්‍රකව හඳුල්ලා දෙන්නේ නැතුව අපි මොන කතාව කිව්වත් අහන්නේ එක්කනට ඒ පසුම ලැබෙන්නේ නැහැ නිසා මේ කතා කරන දේ සම්මෝසාවකින් තොරව අසම්මෝස රසයේ තේරෙනවා. ඒකට හොඳටම වෙන දේ තමයි කතාව අඩු වෙනවා. කියනවා නම් ෂෝට් ඇන්ඩ් ස්වීට් කතා කරන්න ඉවරයි. අනික ඔක්කොම වැටෙනවා සම්පප්පලාපවල. ඉතින් අදාළ නැහැ. ඔහි කතා කර කර ඉන්න. දෙමලිච්චෝ කට්ටියක් යනවා වගේ එකට රංචෝ කුචු කුචු කුචු කුචු කුචු කුචු කුචු එක උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා. ඔය රිලව් රෑනක් යනකොටත් බලන හා හ්ම් හ්ම් ආ හ්ම් හ්ම් කී උන් මොනවද ඇතුලේ කතාවක් යනවා. ඉතින් අපිට ඔක්කොම සම්පප්පලා මොකද අපේ රිලා භාෂාව තේරෙන්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ මේ සිංහලේ තේරුණත් මාත්‍රිකාවක් දැනගන්න මොකටද ආවේ කියලා හරි ඇහුවොත් දෙන උත්තර ආවොහම සෝරි කියලා හිතෙනවා. ඒ අමාරුවේ හම්බ වෙනවා. ඉල හම්බ වෙන පස්සේ අයියා ආවේ කිව්වොත් එන්නේ නිකන් ආවා. බලලා යන්න ආවා. යන්න හදනකොට අනේ සංස පොඩ්ඩක් තව කාරණාවක් දෙමි. ආවනම් කාරණා විශ්ත කරගනින්. කවදාවත් නැහැ. කවදාවත් නැහැ. ඉතින් කමඨාන් සුද්ධ කිරීමේදී මේ සම්මෝත රසයට හුතු උත්තරයක් දෙනවා. කරුණාකර මෙන්න මේ රාමුවට දාලා කතා කරන්න. මොකක් ගැනද මේ කතා කරන්න කියන්නේ? ඒකට තමයි හිත මෙහෙවලාද නැත්නම් ඉබේ ආවද කියන්නේ මොනද වැටුනේ? උන් මේ කාරණා තුන කියන්න පුළුවන් නම් අපිට කියදයි ඔන්න සති පාඩමේ බැස ගැනීමක් කියලා තියෙනවා. ඒකට මහසි සාඩු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. අපි ගලකට රබර් බෝලකින් ගැහුවොත් ඒක පොළාපයින් ගතිය තියෙනවා. ඒ වෙනුවට පසබුරු කරපු තැනකට හෙල්ලෙන් දමලා යන්නොත් කාගෙන යන ගතිය තියෙනවා. එතකොට ඒක පොළාපනින්නේ නැහැ. ආන්නේ වගේ අරමුණට ගියා නම් අපි ලාපන ලක්කනවා. ඊට පස්සේ මේ අරමුණ අර පොළාපයින් අරමුණ වගේ නෙමෙයි කාගෙන බහිනවා නම් ඒ අරමුණ බැහැගෙන යනකොට වැටහෙන දේ, තේරෙන දේ නිවන නෙවෙයි. හැබැයි sannivedanaye හරියන්න අසම්මෝස රසය නැති වෙන්නේ ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ඇත්තෙම නැති දෙයක්. මේ භාවනාදී විතරයි සිද්ධ වෙන්නේ. නිසා කතා කරන දේ පසුබිමට සාපේක්ෂව කතා කරන්න පටන් අරගන්න එක මේ කමඨාන් සුද්ධ කිරීමෙන් විතරමයි වෙන්නේ. භාවනා කරාට වෙන්නේ නැහැ, බණ ඇහුවට වෙන්නේ නැහැ, දන් පූජා කරුවට වෙන්නේ නැහැ, සිල් රැක්කට වෙන්නේ නැහැ, මල් පූජා කරාට වෙන්නේ නැහැ. එනිසා ඒකෙන් පේනවා මේ මිනිස්සුયો જાති හතර දෙනෙක් ඉන්නවා. සමහරු හොඳට භාවනා කරලා වෙච්ච දේ බොහෝම ලස්සනට කියන්න පුළුවන්. එයාට දවස් දෙකයි තුනයි භාවනා කරන්න ඕනේ. එයාට තේරෙනවා කාරණා. ආයෙ ඕනේ නැහැ කමට අඳුරන. තව කට්ටියක් ඉන්නවා භාවනා ඇත්තටම අවංකව කරනවා. කියන්න ඕන දේ දන්නේ ඉතින් එතකොට ඒ කෙනාට අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ. කොච්චර වයසට ගියත් කොච්චර උගත් කන් තිබුණත් කොච්චර පොතත් උනත් මෙන්න මේක පොඩ්ඩක් බලලා කියන්න. ඒක මේ පසුගිය අවුරුදු 50 60 පුදුමාකාර විදිහට දියුණු වෙලා තියෙනවා ඕනේ නම්. ඊට පස්සේ කට්ටියක් ඉන්නවා කවදාවත් භාවනා කරන්නේ අර පොතේ මේ පොතේ කරුණු ගෙනල්ලා කියන්න පටන් ගන්නවා. කන රත් වෙන දෙකක් ගහලා එලවන්න ඕනේ. මොකද මේ භාවනා මධ්‍යස්ථාන කෙලෙසෙනවා. අර පොතේ තියෙන දේවල් මේ පොතේ තියෙන දේවල් මෙහෙමයි මෙහෙමයි අරෙමයි මෙහෙමයි කියලා මෙතෙන් ඇවිල්ලා පුරධාරන්තොඩ වුණා නරි වන්දන් කතා. හරියටම අල්ලන්නවා. අල්ලලෙල කියන්නේ කරුණා කරලා මේ මේ මේ වෙන මේක මේ උසාවියේ සිවිල් නඩුව අහන්න ඔය අපරාධ නඩුව අහන උසාවියට ගිහලා කතා කරගන්න. මේ උසාවිය ඌ ඇහෙන්නේ නැහැ. එලවන්න. තව જાතියක් ඉන්නවා භාවනා කරන්නෙත් නැහැ, කමටහන් දෙන්නෙත් නැහැ. මේ මිසුගෙන් කොහොමඩක්වත් අපිට කරදරයක් නැහැ. එන්නේ නැහැ මේවට. අපි මේ කතා කරන්නේ හොඳට භාවනා කරලා ඒක කියා ගන්න බැරි කෙනාට අත්තරක් දෙන්න හදනවා. මෙන්න මේකයි කියන්න ඕන තමන් කතා කරන අරමුණ නම කියන්නේ. ඒ අරමුණ ඉබේ ආපු එකක්ද මෙනෙහි කරපු එකක්ද කියන්නේ. ඒ අරමුණ අනිත්‍යව වෙන් කළ අඳුරගත්තේ කොහොමද කියන්නේ. ඉවරයි. එතකොට අසම්මෝසාවක් තියෙනවා. එතකොට අපි කියන හැම දෙයකම මොකක් හරි පසුබිමක් තියෙනවා. එතකොට විෂයාවිමුඛ භාව පච්චපට්ඨාන කියලා මොහොම ගැඹුරු කාරණාවක් තියෙනවා. අරමුණු ලක්ෂයක් තිබ්බත් මෙන්න මේ අරමුණටයි මම මේ කතා කරන්න කියලා අරමුණු ඔක්කොම අවචාවට ලක් කරලා මේ කතා කරන අරමුණට කෙලින්ම අවධානය යොමු කරනවා අසන්නගේ සහ කියන්නගේ. තමන් කතා කරන විෂයට කෙලින්ම අභිමුඛ වෙනවා. මේ විෂයාභිමුඛ භාවනේ අපි මෙහෙන් බලන්න මෙහෙ තියෙන එකක් ගැන කියනවා. මේ නෑ මේ කියන්නෙත් ඒකමයි අරමුණු කරන්නෙත් ඒකමයි අහනින් එක නරත් තේරෙනවා. ඒ විෂයාභිමුඛ භාව නැත්තම් යා මේ නම් කරන්නේ මොකක්ද එකක් ඊට පස්සේ කතා කරන්නේ වෙන එකක් ගැන. ඉතින් මේක තමයි ඇත්තටම මිනිස්යාගේ මේ ප්‍රඥාවට ගොඩාක් අදාළ වෙන දේ. අරමුණු කවම දාකවත් හිතට එකක් එන වෙලාවක් ඇත්තේම නැහැ. ලක්ෂ කෝටි ගණන් අරමුණු වෙනවා. ඒ අරමුණු වෙන එකෙන් කොයි එකද අල්ලන්නේ? මම මේ කතා කරන්න හදන්නේ අන්න ඒක ගැනයි කියලා. මම දෙන්න නිදර්ශන තමයි පොඩි උන්ට ඉස්සර අපේ කාලේ නම් මේ රංකිරි කට ගන්න වෙලාවක් නැහැ. ඉඳුල් කට ගන්න වෙලාවක් කියලා එකක් තියෙනවා. පොඩි එකා වටේට ඌ ආස කරන ඔක්කොම ගෙනත් තියලා පොඩි එකා මැදින් තියෙන ඉඳපු ගාවම. ඌ මොනවද ඉස්සෙල්ලම ගන්න කියලා බලනවා. පාට පෙට්ටියක් තියෙනවා, කාකට පෙට්ටියක් තියෙනවා, රස කැවිලි ටිකක් තියෙනවා, පොතක් තියෙනවා, පෑනක් තියෙනවා, වැලි ටිකක් ගෙනත් තියෙනවා. ඌට වටේ තියලා මැද තිබ්බ ගමන් ඌ මොකද්ද අල්ලන්නේ? අම්මා දන්න එකක් අල්ලන්නේත් නෑ, ඌ දන්න එකක් අල්ලන්නේත් නෑ, අල්ලන දේ මොකක්ද දන්නේ? අපේ හිත ඊට හපා. අරමුණු ලක්ෂ කෝටි ගණන් දුන්නාට පස්සේ කොයි අරමුණ ගණියේද කියලා මොනම කෙනෙකුටවත් කියන්න බෑ. Tamanටවත් කියන්න බෑ. ඉතින් අන්නේ ලක්ෂයක් අරමුණ වෙද මම දැන් මේ කතා කරන්නේ මේකයි කියන එක අපේ කර්මානුරූපව අපේ මෙහෙවීමක් තියෙන එතන. අපේ රුචි අරුචිකම් අනුව තීරීමක් තියෙන එතන. අපේ ඇබ්බැහි අනුව තීරීමක් තියෙන්නේ. අපිට පේන්නේ අරමුණ විතරයි. නමුත් අරමුණු කෝටියක් තියෙද්දි මේ එකක් තෝරලා තියෙනවා. අන්නේ අරමුණ දැන් මේ මූණ දාලා තියෙන අරමුණ මේකයි කියලා ඒක විස්තර කරනකොට භාවනා කරනකොට පේනවා මම ආනාපාන දිහා බලාගෙනකොට හැබැයි මට සද්දත් ඇහෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා ඒක පැහැදිලිව කේතයක මගේ මූල කර්මත්තානේ ආනාපාන නැත්තම් හුස්ම මම හුස්ම බලාගෙන ඉන්නවා මට හුස්ම පේනවා ඒක මෙතන සද්ද තියෙනවා වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා නමුත් මට ඒකෙන් කලබලයක් නැහැ එදාට තමයි මේ යෝගාවචර තේරුම් ගන්නේ එක අරමුණකට හිත දානවා කියලා අපි සාමාන්‍ය සමතේ විස්තර කරනකොට සමාධිය විස්තර කරනකොට අර සතියේ දක්ෂකම විස්තර කරනකොට කිව්වට කවදාකවත් මේ ජීවිතේ කිසිම චිත්තක්ෂණයක ඒක අරමුණක හිටින්නේ නැහැ. අරමුණු රාශියක් තියදී කොයි අරමුණද ප්‍රධාන වෙන්නේ කියන එකයි වැඩේ. චිත්‍රපටියක් නැත්නම් නාටකමක් නටනකොට කොයි එකනද ප්‍රධාන නළුවා. නළුව ගොඩක් ඉන්න වේදිකාවේ. අපි හිතුව ප්‍රධාන නළුවට විතරක් එලියක් ගහගෙන ටෝච් එකක් ගහගෙන ඉන්නවයි කිය. එයා කොහෙට ගියත් ඒ ටෝච් එක වදිනවා වගේ. අපිට සද්ද ඇහෙනකොටත් ආනපානේ බලන්න පුළුවන් බැරිද? හිතවිල්ලක් තියෙනකොට තානපනේ බලන්න පුළුවන් බැරිද? වේදනාවක් තියෙනකොට තානපනේ බලන්න පුළුවන් බැරිද කියලා. මම මේ බලන්නේ ආනපනේ වෙනත ගොඩාක් තියෙනවා. ඉතින් උඟුවේ දෙනෙක් ඉන්නවා කවදා හරි මම භාවනා කරනවා මට හිතවිලි නැති දවස එනකම්. ඒ නැත්නම් සද්ද නැති තැනක් වෙනකම් බලائیں. වේදනාවක් නැති තැනක් වෙනකම් බලائیں. ඉතින් මේ කවදාකවත් වෙනවයි මේ වතුරේ තෙත ගතිය නැති වෙනවා කියන එකක් වෙන්නේ නැහැ නේ වතුර කියන්නේ තෙත ගතිය තමයි. ඒ ලක්ෂයක් තියේදී එකට යොමු කරවීමේ ශක්තිය ස්වච්ඡන්දය කිසිම සතෙකුට නැති තරම් පරිණාමය මනුස්සයාට ලැබිලා තියෙනවා. අරමුණු රාශියක් දීලා තියේදී අවශ්‍ය අරමුණට හිත යොමු කරගන්න පුළුවන් මෙහෙවීමකින්. එහෙම නැත්නම් තමාට කර්ම ශක්තිය ඇදලා යනවා. ඒකෙදී බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපේ ගෙවල් වල තියෙන සමාල්ලාට ඔය කණ්ඩායම් ෆොටෝ, group photos. ඒ මුළු කණ්ඩායම අපි දන්නේ එක්කනයි ඉන්නේ. අපේ මාමාටි ලෝකප්පච්චි හරි නැන්දම් හරි ඉන්නවා ඒකේ. ඉතින් ෆොටෝ එක පිටිය ගහලා තිබ්බම අපි බලනකොට අපිට පේන්නේ අපේ නෑ විතරයි. අනිත් ඒවා හිතියට අපිට හිතවදින්නේ නෑ. ඒ නෑ නිසා තමයි අපි බිත්ති ඉල්ලගෙන ඉන්නේ. ඒ වගේ භාවනා කරනකොට පේන මේ සියල්ලෙන් කොයි එකද Taman අහුලන්නේ? ඒ අහුලන එක මධ්‍යස්ථ අරමුණක් වෙනවනම් කෙලෙස් අඩුයි. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් වෙනවනම් ඒක දිගින් දිගට Tamanට උදව් කරනවා. නොමිලේම වගේ සැපේන අරමුණක් වෙනවනම් ඒ යෝගාවචරයට ආය හොයාගෙන යන්න ඕන කමක් නැහැ. නමුත් එවැනි අරමුණු නීරසයි. එවැනි අරමුණු ඒකාකාරී. ඒ අරමුණේ හිත තියාගෙන ඉන්නකොට කම්මැලි ගතියක් එනවා. එපා වෙන ගතියක් එනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය කරන්නේ අර අරමුණේ ඉන්න පුළුවන්කම තිබුණත් මේක දන්නේ නැති නිසා අරමුණ මාරු කරන පැත්තකට යනවා. එතකොට අපි චපල භාවයකට වැටෙනවා. මේකත් එක givisගත්තට මේ ගෑණි බැඳට අල්ලපු ගෙදර ගෑණිත් එක්ක ඉන්නේ. වහංගල කරත හැකි ටික කාලයක් යනකම්. අන්තිමට බලනකොට අහු වුණාට පස්සේ නීතියත් කැඩිලා, පවුලත් ගිහිල්ලා, ලෙඩ රෝගත් හැදිලා මහා අවුලක් වෙනවා. අන්න ඒ වගේ අපි givisගත් අරමුණක් තියෙන කෙනාට යෝගාවචරය කියනවා. පුත්තජන ජීවිතේ givisගත් අරමුණකුත් නැහැ. කොහේ යනවද හොයන්න බෑ. ඒ නිසා අරමුණට givis ගැනීම හොඳයි. ගිවිසගත් අරමුණට නැවත නැවත හිත යොදන්න පුළුවන් නම් එතකොට ඒ අරමුණටම බොහෝ වේලාවක් හිත පවත්වන්න පුළුවන්කම අරමුණත් එක්ක සුහද වෙන ගතිය ආපాత වෙන ගතිය මුලිච්ච වෙන ගතිය වැඩි වෙනවා නම් එතකොට යෝගාචරයට මට අවශ්‍ය විෂයට අභිමුඛ වෙන්න පුළුවන් ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා මෙන්න ඒක වැඩි වෙන්න කරුණු දෙකක් බලපාන මොකද්ද තමන් ඒ තෝරගත් අරමුණට මුලිච්ච වෙච්ච වෙලාවේ සම්පාත වෙච්ච වෙලාවේ හිත ඉදිච්ච වෙලාවේදී අරමුණේ පුළුවන් තරම් තොරතුරු අහුලා ගන්න. මම බලන්නේ ආනපානේ නම් ආනපානේ තියෙන වෙලාවේදී ඒක පුළුවන් තරම් තොරතුරු අහුලන්න. එහෙනම් <coughs> තමන් පිම්බීම හැකිලින් බලනවා නම් ඒක හැම වෙලාවෙම එන්නේ නැහැ. ආපු වෙලාවේ වහවහ තොරතුරු ටික ගන්න ඕන. ඇවිදිනකොට හැම වෙලාවෙම පයට හිත යන්නේ නැහැ. අභිමුඛ වෙච්ච වෙලාව දැනගෙන ඒ වෙලාවේ තොරතුරු ටික ගන්නවා නම් ඒ තොරතුරත් එක්ක තමයි සමීප භාවයක් ඇති වෙනවා. තොරතුරු වැඩි වෙන්න වැඩි වෙන්න නැවත ඒක මුලිච්ච කරගන්න හැටි ඉදිරියට යන හැටි තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ අරමුණ මුලිච්ච උනත් ඒ තොරතුරු ගැනීම විතක්කේ යොදන්නේ නැත්තම් ඊනයිටි යෝගාවචරයා ක්ෂණ සම්පත්‍ය පන්නගත්ත කෙනෙක් වෙනවා. අවස්ථ ලැබුණාට අවස්ථාව අරගන්නේ නැහැ. ඒක සඳහා මෙනෙහි කිරීම දෙවෙනි එක. ඇත්තට අනිත් පැත්තට යනවා. මෙනෙහි කිරීම තමයි ඒක. මට ඕනේ අරමුණ ආවනේ ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ළඟ තියා ගන්නවා. ඊට පස්සේ ඒක විචාර බුද්ධිය දාලා බලනවා. ඒ අරමුණ ඉස්සරහින් උඩ මට කොහොමද වැටෙන්නේ? මම දන්නේ කොහොමද කියලා අර විෂය අභිමුඛ වෙච්ච වෙලාවේ ඒ තොරතුරු ටික ලබා ගන්නවා කියන එක කලදුටු කල වැල ගියගම් කියලා කතාවක් තියෙනවා. ඒක අපේ ලොකු සාංශ ලියනවා ගොඩගොවියෙක්. ගොඩගොවිතං කරන හේන් ගොවියෙක්. වැස්සෙන වෙලාවේ විජහට ලෑස්වල එක හාගන්න එපා. මඩ ගොවිතැන වගේ වතුර හරවන්න බෑනේ. ඒ නිසා වැස්සෙන වෙලාවේ ඒක කරන්නේ නැතුව අනේ වෙලාව හරක් හිටියේ නෑ, නගුල තිබුණේ නෑ, මට වැඩ තිබුණයි කියලා කිව්වට ඕන වෙලාවට වහින්නේ නෑ. වහින වෙලාවේ සීගන් සීගන් කියලා ඒක ලබා ගන්න යෝගාචරක මේ සැදී පැහැදී තියෙන ගතියෙන් පේන කොච්චර අප්‍රමාදද. එහෙම නැත්නම් යෝගාචරය පෙරහැර යන්න ඇරලා දැන් බලන්න ඉන්න කෙනෙක් වෙනවා. පහුවෙනකොට තේරෙනවා Tamande මේ ඉස්සරහින් යන වෙලාවේ පෙරහැර බලා ගන්න ඕනේ. ඒක කලාතුරකින් හම්බ වෙන්නේ. ඒක හම්බ වීමේදී මුලිච්ච කර ගැනීමේ, තොරතුරු දැන ගැනීමේ, නම් කිරීමේ නැත්නම් විතක්ක ਵਿਚාරයේදී මේ දක්ෂකම එනකොට තමන්න තේරෙනවා එනේන අවස්ථාව ගිලිහෙට දෙන්නේ නැතුව වහාම අරමුණ ආපු වෙලාවේ තොරතුරු ලබා ගන්න එකට කියනවා කනෝ වේමා උපච්චකා අහෝ මගේ ක්ෂණයේ ඉක්මවනෝ යාවා මට කලාතුරකින් මූල කර්මත්තාන ඉදිරිපත් වෙන්නේ ඉදිරිපත් වෙනකොටම ඒක පුළුවන් තරම් තොරතුරු ටික ගන්න ඕනේ. ඒ තොරතුරු තමයි අපි කමටහන් වාතාව කියන්නේ. එහෙම නැතුව ඒක ගියාට පස්සේ පස්සේ බල්ල වැඩක්. ඒකට මහසි සයිඩෝ දෙන්න නිදර්ශන මම හිතන ලෝකේ තියෙන හොඳම නිදර්ශනය කියලා. දැන් අපි තව ටිකක් වෙලා ගියාට පස්සේ අහසේ අකුණු ගහනවා නම් අපි බලාගෙන හිටියොත් අකුණු ගහන පැත්ත එක පාරට ඡාපේ යනවා පෙනේ. විදුලි ඡාපයක්. ඒ විදුලි ඡාපේ ඊට චිත්තක්ෂණ ඉස්සර ලකුණක්වත් නැහැ. විදුලි ඡාපේ ගියාට පස්සෙත් ලකුණක්වත් නැහැ. ගහනකොටම බලන්න ඕන. බලනකොට වෙනවා මෙන්න ඉල්ල මෙහාට විදුලි ඡාපයක් ගියා. විදුලි ඡාප දෙක සමත් නැහැ. ඉතින් බලාගෙන හිටියොත් එයා දකින්න මම දැක්කා. මම මම දන්නවා විදුලි ඡාපය කියලා. අනිත් කෙනා කියේ මම දැක්කා කියලා. නමුත් එයා ඉස්සර පස්සර වෙලා බලලා තියෙනවා. ඉස්සර පස්සර බලනකොට කවදාකවත් බලන්න බෑ. මොකද විදුලි ඡාපය සූදානම් ලකුණු පෙන්නලා නෙවෙයි යන්නේ. ගියාට පස්සේ ලකුණක්වත් ඉතුරු වෙන්නේ. ඒ වගේ පිම්බීම මතුවෙනකොට ආශ්වාසය මතුවෙනකොට වම තිනකොට මොනවද වෙන්නේ? ආන්නේ විස්තරේ විද්‍යානුකූලව ඒක විදිහට කියනවා පූර්ව නිගමනලින්තරෝ මේක විස්තර කරන්න පුළුවන් නම් ඒක බෑ කියලා වගේ තමයි මේ මූණු ටික බලනකොට පේන්නේ නිකන් හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ. නමුත් අර සතිපාසලේ පොඩි උන්ට දුන්නට පස්සේ උන් කියන හැටි ආස්වාසේ පේනකොට ආස්වාසේ වැටෙන හැටි ප්‍රස්වාසේ කියන ප්‍රස්වාසේ වැටෙන හැටි වම තියනකොට වම වැටෙන කවියෙන් කියන්නේ උ. සක්මන් කරලා ඒ පේන දේ කවියෙන් කියන්නේ. ඉතින් ඒක ඊතරම් අමාරු දෙයක් වෙන්න බෑනේ. හැබැයි එහෙම කියන්නත් බෑ මම භාවනා කරනකොට මාස 18ක් විතර ගියා මට ඕක තේරුම් ගන්න. බැනුම් ඇහුවා කියන්නේ කාපු බත් බිම දෙන්න බැනුම් ඇහුවා. ඒකයි මගේ කට මෙච්චර රූල් වෙලා තියෙන්නේ. මෙච්චර කියන්න පුළුවන්කම ඇවිල්ලා තියෙන්නේ ඛණ්ඩ තියෙන හැම තියක්ම කෑවා. දන්නේ නේ භාවනා කරලා කියන්න ඕනේ මේකටයි කියලා. ප්‍රධාන වැඩේ උනේ එතන මේ බිම්බීම ඇකිලිම කරන ප්‍රධානම බලකොටුව. මම ගිහිල්ලා කරන්නේ ආනාපානේ හොරේ. ඉතින් ආනාපාන විස්තර කියපු ගමන් නඩුව ගන්නෙත් නෑ ෆයිල් එක අල්ල විසිකොල දාලා <laughs> ආනාපානේ කරන්න බෑ බිම්බීම ඇකිලිම කරලා ඉනවා කියලා. මට තද වෙලා ඔන්න යනවා. අනිත් දවසෙත් මට මතක නෑ මේ පටන් ගන්න ඕනේ පිම්බි මෑකිලිමෙන් කියලා. ඉතින් පේන්නේ ආනපන්න කොහොම ගන්නේ? ඉතින් ආයෙත් ගිල ඉතාලම ගෞරවයෙන් මං කියනවා. මගක් යනකොට එළවටම. එල්ල කිව්වා මෙතන වාඩි වෙලා ඉන්නේ කිව්වා පිටිපස්සේ අනික් කට්ටිය කියන දේවත් අහලා හැදෙන්න කියලා. මිනිහා ඒ ඒ තයිරොට උනත් ඕන කෙනෙක් තියෙනවා මම සෑහෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් යන්නකෝ ඉතින් කියලා අහනවා මල්ලේ පොල් කියනවා. ඉතින් භාවනා කරන්න එන කට්ටිය හිතන්නේ මම කර්මස්ථානාචාරයට පුරුදු කරනවා කියලා. පුරුදු කරන්නේ පන්තිය දන ගසවල පිටිපස්සේ හිටියා. කියන දේ මොනම තාලෙන්වත් තේරෙන්නේ නැතිලු. ඒක නිසා මේ වැටහෙන දේ විදුලි චාපේ දකින්නකොට මෙන්න මෙහෙම වුණේ. කියලා ඒ ටික විස්තර කරන්න විපාදිපාසෙන්න ඕනේ නෑනේ. අනිත් ඒක වෙන්නේ ඉස්සලා බැලුවට ඒකට ලකුණක්වත් නැහැ. උනාට පස්සෙත් ලකුණක්වත් නැහැ. ඒ නිසා වෙද්දිම ඒ විෂයාභිමුඛ භාව පච්චපට්ඨහනා කියන එක මේක විතරම අපි සංසාරේ පන්නලා තියෙන්නේ. අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙනවා, භූගෝලය ඉගෙනගෙන තියෙනවා, රසායන විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. සේරම බොරුනේ. 100ට 100ක්ම බොරුනේ. කවුදෝ කියපු කුණුහරුපයක් නේ. දැන් බඩේ රත් වෙනවා දකිනකොට බඩේ රත් වෙනවා දැක්කනම් 100ට 100ක්ම සත්‍යනේ මේ කතා කරන්නේ. අපි එක කොච්චර තුප්පහි කළ පැත්තකට දාලා තියෙනවද? අර කවුරු හරි අයිසෙක් නිව්ටන් කිව්වහම අපා ලොකුවට බාර ගන්න. එහෙම නැත්නම් අයින්ස්ටයින් කිව්වම ඒ දවස්වල ඉස්කෝලේ යන කාලේ ඔවුන්ගේ නංග ඇහෙනකොට මට මං අම්මාම නැතුව බයිනවා මේ කුණු හරප වගේක් උගන්වනවා අපිට සත්ත පහක ඇති වැඩක් නැහැ ඒ උනට ඌව ලිව්වේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ ඉතින් කටපාඩම් කරනවා ඉතින් කරන කරන හැම වෙලාවෙම ඔය උන්ගේ අම්මට මුත්තට තාත්තට බයින බැන බැන තමයි කරේ. හැබැයි කොහොම හරි මම හැබැයි පාස්. මේක දකින්නකොට තේරෙනවා මේක නම් ගොයියෝ මේ ආස්වාස කරනකොට මෙතනයි වැටෙන්නේ ප්‍රස්වාස කරන මෙතනයි වැටෙන්නේ කියන කිසිම බොරුවක් නැන්නේ අද්දුරු ප්‍රත්‍යක්ෂනේ තියෙන්නේ මේකට යථාභූත ඥාන දර්ශනය කියනවා යථාව දර්ශනය කියලා කියනවා අස්පනා අපිට පේන දේ කියනවා මේක බලන්නව දෙන්නේ නැතිකමනේ අපිට මේ පිටේ ඉන්න මිනිස්සු කරන වැඩේ බුදුජානන්සේ කියනවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන අභිමුඛ වෙනවා විශේෂයට ඒකෙන් තමයි දැනගන්නේ සත්‍ය පිහිටියයි කියලා ඒතර කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන කියන මේ සතියට උදව් කරන්නේ සතියම මිස සද්ධාවවත් වීරියවත් සමාධියවත් ප්‍රඥාවක් නෙවෙයි. මොකද්ද ඒක කියන්නේ ඊයේ වරද්දාගත්ත කෙනා තමයි අද සතිය කවදා හරි ඉගෙන ගන්න. ඒක වෙන ක්‍රමයකින් ගන්න බෑ. සතිය වෙන පිනක් කරලා ඒකෙන් ගන්න බෑ. ඒකම කරලා කරලා බලන්න. ඒ නිසා මේක කවදා හෝ අපි පුංචි බබෙක් වගේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩි හිටියෙක් වගේ මේක ඉගෙන ගන්න වෙනවා මේ ඇති දේ ඇති හැටියට බලන්න ඒක තෝරන්න බේරන්නත් එපා විච්ච දේ හැටියට ප්‍රකාශ කරන්න අද මං කිව්වේ කර්මදාන සුද්ධවන කියනවා මේ මේ අත්දැකීමේ අඩුපාඩු කියන්නේ කියලා. අත්දැකීම කිසිම අඩුපාඩුවක් නෑ. අත්දැකීම කියන්නේ 100%ක්ම අංග සම්පූර්ණ දෙයක්. ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අත්දැකීමෙන් අපිට ලොකු නොමග නොයෑමේ එහෙම නැත්නම් අසම්මෝස භාවයේ නැතිකමේ ලොකු පිනක් සිද්ධ වෙනවා. මේක පිනක් විදිහට අපි දන්නේ නැහැ. පිනක් කියනකොට කුසලතාවයක් කියලා කියන්නේ. මේ කුසලතා. Tamange අස්පනා අපිට මේ සිදුවෙන දේ බලලා අපි ඒක තව කෙනෙකුට කියන්නේ අපේ sannivedana ස්ථිර කරගන්න. ඒ වගේම මේ සතියෙන්ද කරන්නේ නැත්නම් බලව පොතක විස්තරයක්ද බලාපොරොත්තු වෙච්ච දෙයක්ද අල්ලපු ගෙදර මනුෂ්‍ය කරපු එකක්ද කියන ඒවා දිගේ තමයි වල්පල් ගෙතෙන්නේ. ඒවට කියනවා හැලී කතා. එහෙනම් ප්‍රපංච කරනවා. වල්පල් කතා. අස්පනා පිට පේන දේ දන්නවනම්. එතකොට යාර කීතයි විෂාභුංග පච්චපට්ඨාන ඒ සඳහා කරන්න තියෙන්නේ උත්සාහ කරන්න. නැවත නැවත උත්සාහ කරනකොට ගුරුවරයා කියලා දේ අන් දැන් නම් ඔබට අහුණා මෙන්න වැඩි. ඊට පස්සේ ඒක නාගවාණියෙක් කරගෙන නයි රජෙක් වගේ නාගරාජෙක් වගේ ආරසා කරගන්න ඕන. අර එහෙම ගියත් මේ යන්නේ කොහෙද කියනකොට මල්ලේපොල් කියන જાතිය ඇසුරු කරන්න මේපා. ඇසුරු කෙරුවොත් ඔළුව නිකන් අංජබජල් වෙනවා. කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් වෙන්නේ ඔළුව ක්‍රේල් වෙනවා. එනිසා මේ පිස්සු කතා කරන මිනිස්සු දෙක ඉන්නවා විතර අකුසලයක්. ඩොංගාන දැන නැති අකුසල් ප්‍රමාණයක් වෙන ඇත්තේ නැහැ. අසීව නාච බාලාණන් බුදුජානක කිව්වේ පල්ලවෙනිම මංගල කාරණා. බාලයන් ඇසුරු කෙරුවොත් අවමංගල්‍යයක්. බාලයන්ගෙන් වෙන් වුණොත් එහෙනම් පළවෙනි මංගල කාරණක ලැබෙන ආනිසංශ තමයි පණ්ඩිතානංච සේවනා. බාලයෝ ටික අයින් කෙරුවනම් ඔන්න පඬිතුන්ගේ ඇසුර ලැබෙනවා. අපි ඒක දන්නේ නැතුව බාලයා පඬිතය දෙන්නම එකට දාලා ඇසුරු කරන්න ගියොත් කිරි ගොමයි කලවම් කරා වගේ. ඒක යෝගාවචර දැනගන්න ඕනේ අපිට බුද්ධෝත්පාද කාලේ ලැබුණා. manussත්ත්ව ප්‍රතිලාභේ ලැබුණා. චන සම්පත්තිය ලැබුණා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නැත්තම් සද්ධර්මයේ ඇහෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා ඒතියෙදි අර අසේවනාජ බාහනයත් එක්ක එකට යන්න ගත්තොත් එහෙමනම් ගමනක් නැහැ. මේකේ අමාරුම දේ තමයි මගේ ජීවිතේ මම දැක්කේ මේ බාලයන්ගෙන් වෙන්වීම. කරන්නම බෑ. පිටිපස්සේ එලව එලව කවුරු හරි උදව් කරනවා නම් උදව්වක් නන් නෙවෙයි ඒක ඇත්තටම. උදැල්ලක් කියලා අපි කියන්නේ. එහෙනම් බාලයා. පඬිතුකෙනා ගාවට යන්න අමාරුයි. ගියාට උදව් කරන්නේත් නැහැ. නමුත් අපෝරාවෙන් ගිහිල්ලා කොහොම හරි මේක ගන්න ඕන. අන්න ඔය දෙක යනෝ බලනකොට අද මේ ලෝකේ තියෙන ජනප්‍රියතාවය, ලෝකේ තියෙන මේ වැඩි ඡන්දේ මේ සතියත් එක්ක සම්පූර්ණ අරියාදුවට හිටලා තියෙනවා. අපි කොතන හරි ජනප්‍රිය වුණා අපි කොතන හරි වැඩි වැඩි ජනතාවට ගියා නම් එතන සතිය නැහැ කියලා විතරක් මතක තියාගන්න. මම පැවිදි වෙච්ච ගමන් දවසක් මේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේක නෙමේ මූලස්ථානේ මූලස්ථානේ තියෙන ගල්දුවේ. එහෙ තියෙනවා මේ පිංකමක් ඒකට ගිහිල්ලා එන්නේ කිව්වා මේක කියන්නේ හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා එන්න කියනවා වගේ. ඉතින් මම ඥානාරාම සෝන්සට හැන්දාවට ගිහිල්ලා මල්ල මේ වන්දනාව කරන වෙලාවේ පහන ස්වාමීන් වහන්සේ කියලා පත්තු කරන මම ඇහුවා ස්වාමීන් වහන්සේ මෙහෙම මේ ගල්දුව යන්න ගමනක් තියෙනවා මං ගියාට කවන්න නැද්ද මේ නම ගල්දුව යන්න කිව්වා කියනකොට මම දැක්ක නඩුව පරාදයි කියලා. ඊට පස්සේ අක්කර ගණන් පහම්පත්තු කරනවා. ඌවට ගිහලා යෝගාවචර පුළුවන් දොළුව බේරගෙන ඉන්න. ඔන්න මේකට පැත්තෙලා භාවනා කරමු කියලා. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට කෙනෙක් කියන වචනයක් නෙවෙයි. පිංකං අරහං. ඒ වගේ තමයි මේ ඔක්කොම එකතු වෙලා මම මේ තරහෙන් නන්නේ මේ කතාව. හරි ජොලිය මම මේ කියන්නේ. ඊට කොච්චර වටනද ගහක් මුලට ඉවිලා මේ නිස්සද්ද භාවයට අහුම්කන් දීගෙන ඉන්නවනේ. අගත්ත බය හොල්ලන්නේ නැතුව මොකුත් කරන්නේ නැතුව බලාගෙන ඉන්න. ඊට බින්ගම් වලට ගිය කට්ටිය හිතන එහෙම බෑ බින්ගම් ගන්නකොට দাঁඩි දාන්න ඕනේ, හඩු ගඳ ගන්න ඕනේ, සමම් පිච්ච මල් සුවඳ එන්න ඕනේ, පහම් පත්තු කරන්න ඕනේ, හඳුන් කුරු පත්තු වෙන්නේ නැත්නම් මොන පින්කම්ද කියලා. ඉතින් කාට හරි හිතෙනවා නම් ඔක්කොටම වැඩි හොඳ මොකක්වත් නැහැ හුදකලා වෙන එක ලොකුම පිංකම කියලා. ඒ සතියට අත්‍යවශ්‍ය අනුග්‍රහය. ඒ නිසා ඒක වැඩි වෙන්න ඕනේ. ඒකයි අපි ඊයේ කතා කරේ. යම් කිසි කෙනෙක් විවේක නින්නම්, විවේක පොණම්, විවේක පබ්බහරම්, විවේකට්ටම්. එහෙම නැත්නම් සතිය හරියන්නේ නැහැ. ගලක් උඩ වපුරන්න බෑ. වපුරුවට පළවෙන්නේ නැහැ. ඒක නිසා ඒකට අනුග්‍රහ කරනකොට තමයි තේරෙනවා. අතේව නාච බාලාන ඒක පුළුවන් තරම් ශ්‍රමේ හලන්න දන්නකම මම අවුරුදු 26ක් විතරනකම් ඉතාමත්ම සමාජශීලී එන්දම් කොළු ජීවිතයක් ගත කරා. ඉතින් ඒ දවසෙන් මම හිතුවා ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ පිරිසත් එක්ක ඉන්නවා ඕන දෙයක් කතා කරනවා ඕන පාටියකට යනවා කරගෙන කරගෙන හිටියා. මේක හම්බ වෙච්ච වෙලාවේ මට සිද්ධ වුණා දැන් මේ කට්ටිය අහලන්නේ එමීට එමීට ඉඳසන මම මස් මාළු කනවා. මස් මාළු අනේදී ඉතින් පතවරොද්දක් කන්න ඔච්චර දුර යන්න ඕනේ. වතුලොද්දයි බතයි කන්න. ඉතින් කට්ටිය මට එන්න කියන්නෙත් නැහැ ගියට. දැන් ගොර කියන්නේ මම මොනවක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒ නපුරු වැඩ කරන්න ඕනේ අපි සමාජ අසුරක් බහුජන හිතාය බහුජන සුඛාය කියන වගේ යන ගතියකට යන්න ඕන නපුරු වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් ඇතරියට පස්සේ යාළුවෝ ඔය කියන යාළුවෝ ගොඩාක් හැලෙනවා. අන්නේ යතින් ඕගොල්ල අන්තිම දුරවලයි. කොච්චර සතිපට්ඨාන වැදුවත් ආය ගිහිලා ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා කටයුතු කරනකොට මං කියන්නේ හොද හොද මඩේ දානවා කිය. හොද හොද මඩේ දානවා. ඒ චීදිත් අපිට සතිපට්ඨානේ කරන්න පුළුවන් කමර ලොකම පිනා. මොකද සතිපට්ඨානේ ඉව කෙරුවා කියලා අපි කොන් කරන්නේ නැවත ගියොත් නැවත අල්ලද. නමුත් අල්ලගත් එක දිගට ගෙනියනවා නම් දිගට ගෙන යාම සඳහා අපිට මේ ඇතුළත කාමච්ඡන්ද අරමුණු ව්‍යාපාද අරමුණු තීන මිද්ද අරමුණු අයින් කරලා මූල කර්මත්තානේ අරමුණ තියන්නාseම ඇසුරු කරනවා නම් ඇසුරු කරන සතිපට්ඨානේ වඩන කෙනෙක්. එහෙම නැති කට්ටිය ඇසුරු කරන පටන් ගත්තොත් අපි කෙලෙසෙන හැටිත් හිතා ගන්නවත් බෑ. බුදුසෙන්සේ සඳහන් කරලා තිනවා භික්ඛු භික්ඛුණී රාජරාජ මහා මාත්‍ය තිත්‍ය තිත්‍ය තාවක ඇසුරු කරන්න ගත්තොත් ඔය මොන සතියක් තිබ්බත් කැඩෙනවා. මොන සමාධියක් තිබ්බත් කැඩෙනවා. ඒ නිසා ඒක ඇඟේ පටල වුණාට පස්සේ සතිය පිහිරියට පස්සේ බඩදරු අම්මා කෙනෙක් වගේ දරුගැබ රකින්න මහේසිකාවක් වගේ ඒ දරුගැබ රකින්න ඕනේ. කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ නිතර ගිහිල්ලා බලන්න ඕනේ මේකේ උම වෙලා තියෙනවද සත්තු කපනවද මොකද වෙන්නේ කියලා. ඒ නිසා සතිය පටන් ගත්ත පිරිසකට කියන්න තියෙනවා ඒගොල්ලෝ මේ උත්හාන සම්පදාව සතිය උපයීමේ කටයුත්ත අතින් ඕගොල්ලෝ හරිම දක්ෂයි. ආරක්ෂ සම්පදාවතින් හරිම දුර්වලයි. සත්‍ය වඩන කෙනෙක් වශයෙන් ඒක ආරස්සා කරන්න කල යුතු උපක්‍රම රාශියක් තියෙනවා. අන්න ඒකේ දුර්ලභකමක් අපේ තියෙනවා. ඉතින් ඒ නිසා මේකට ක්‍රමවේදයේ නැත්නම් ක්‍රමතා විදි හොයා ගන්න ඕනේ. පුළුවන් තරම් විවේක නින්නම් විවේක පොණම් විවේක පබ්බහරම් විවේක අට්ටම් කියලා ආතවට්ටහණිය ධර්ම වලින් අයින් වෙලා මේ සතියට අනුග්‍රහ කරනවා කියන එකේ ඥාණය සියලු දෙනාටම සමාකාරව තියෙනවා. අපි මේ ඥාණය පාවිච්චි කරන්නේ නැත්තේ දෙකක් නිසා. අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා. අපි ඕක කමන්නේ ඔය සතියත් වඩන ගමන් ඔය ටිකක් කොහේ කයිවාර ටිකක් ගහගෙන හිටියට ප්‍රශ්න නැහැ කියලා ඒ අවිද්‍යාව සහ තෘෂ්ණාව ඉදිරියට එනවා. කවදා චීනස්සෝ බල බවට පත් වෙනකොට තේනවා ඒ අවිද්‍යාව සහ තෘෂ්ණාව කවදාකවත් පිටින් කෙනෙක් දීප එකක් නෙමෙයි මගේම දෙයක්. කවුරුත් මට හානි කරලා නැහැ. හානි කරන්නත් බෑ. මම විසින් ඕන් නැති කෙනෙක් ගාවට ගිහිල්ලා නැත්තම් මේ සතිමත් නොවන පිරිසක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ ගඟට ඉනි කපනා වගේ වැඩක්. ලේනෙක් ලේන වලිගෙන් මෝද හිඳින්න හදනවා වගේ වැඩක්. ඒ නිසා තමයි සතිය වෙන්නකොට ඒකට ගැළපෙන විදිහට තමන්ගේම සතිය තමන්ම ඉගෙනගත්ත දේ අනුව ඉස්සරහට ප්‍රයෝජන ගන්න විට තමන්ට වැඩිය සතිය වඩපු කෙනෙක්. ඇසුරු කරමින් එයා කොහොමද මේ ජාම බේරගන්නේ කියලා බලන කතිය ඔක්කොගෙම තියෙනවා. එක්කෙනෙක්වත් නැහැ කියලා හිතන්න බෑ. නමුත් ඒක කෙරෙන්නේ නැහැ අවිද්‍යාව බලවත් වෙනකොට. එහෙම නැත්නම් මේ තෘෂ්ණා බලවත් වෙනවා. ඒ නිසා ඒකට කාටවත් දොස් කියන්න එපා. තමන්ගේම විද්‍යාවසස් තමන්ගේම තෘෂ්ණාව. දැන් අපි මේ වෙලාවේ රතියයි රකින්නේ නිවන වගේ. එතකොට සතිය හිමීට හිමීට එන්නේ එන්නේ ගිහිල්ලා අර නිවනට යොමු කරනවා. ඒක නිසා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන ඒ වාගේම තිර සංඥා පදට්ඨානා කියලා තව දට්ඨානිකුත් පෙන්නනවා. තමන්ට අවශ්‍ය කරන අරමුණ නැවත නැවතත් මෙනෙහි කිරීමෙන් ඒක ස්ථාවර කරගැනීමේ Taman ගත්තේ මූල කර්මස්ථානයේ ආනාපානම් වාඩිලෙනට ඒක වැඩි කර ගැනීම සඳහා ඒකත් එක්ක ස්ථිර ගතියක් ප ဋ ාණ කියන වචනේ එතනින් ඇවිල්ලා තියෙන්නේ. ථාන කියලා කියන්නේ එතන ස්ථානගත වෙනවා. ප ဋ ාණ කියන ප්‍රකර්ෂ විදිහට. පුල්ලුවන් තරම් සද්ද තියෙද්දි ආනාපාන බලනවා. වේදනා තියෙද්දි ආනාපාන බලනවා. හිතවිලි තියෙද්දි බලනවා. ආනාපානේ අප්‍රිය වුණත් බලනවා. ප්‍රිය වුණත් බලනවා. ළඟ තිබ්බත් බලනවා. තුරු තිබ්බත් බලනවා. ඇතුලේ තිබ්බත් බලනවා. පිට තිබ්බත් බලනවා. ගොරෝසුණත් බලනවා. සියුමුණත් බලනවා. ආන්න ඔය කටයුත්ත කරන්න ගියොත් ගියාට පස්සේ Tamanට තේරෙයි ඒ ආනපාන තියෙන මේ අට පැතිකඩ සියුම් ගොරෝසු ප්‍රිය අප්‍රිය ළඟ දුර ඇතුළ පිට මෙන්න මේ අටපැතිකටම දකින්නම් ආනාපානෙ මොකක් එක්ක රණ්ඩුවට දාන්න ඕන සද්දයක් එක්ක රණ්ඩු කරගෙන ඉන්නලා සද්දේ ප්‍රියයි ආනාපානෙ අප්පිරියයි තමයි ආනාපානෙ ප්‍රියයි සද්දේ අප්පිරියයි ඒ තමයි ආනාපානෙ ළඟ සද්දේ ඈත සමහරට සද්දේ ළඟ ආනාපානෙ ඈත සද්දේ ඇතුලේ ආනාපානෙ පිට ආනාපානෙ ඇතුලේ සද්දේ පිට එහෙම නැත්නම් ඒ සද්ද ගොරෝසුයි ආනාපානෙ සිව් අනිත් පැත්තේ ආනාපානෙ සිව් සද්ද ගොරෝසුයි මෙන්න මේ දෙක මේ දෙන්නම යද්දී මේ ආනපානෙ ගන්නෙ කොයි භූමිකාවද කියලා දැනගන්නේ මොන රෝල් එකද කරන්න කියලා දැනගෙන ඒක report කරන්න පුළුවන් නම් හුදුට මතක තියානින්න අපි කොච්චර කෑ ගැහුවත් ආනපානිය අපි අතැල්ලා යන්නේ එහෙනම් මැරෙනවා අපි කිව්වට සතිමත් වෙන්න බෑ කියලා ඒ මොනවා කිව්වත් ආනපානිය අපි ළඟ යන්නේ වතුර යට ගියත් කරලා උඩට එන්නේ මොකටේ? අපි පිටිකොට කොට ඉන්නේ නිසා ආනපන පැත්තක තියලා පිටිකොටලා පස්සේ ආනපන ගන්නෑ නේ. මේ පලාන පලා කපන්න තියෙන නිසා මං ආනපන පොඩ්ඩක් පැත්තක තියලා පස්සේ පලා කපලා ඉවරලා ආනපන ගන්නවා කියලා. නෑ. බුදුහාමර අපරාල තියෙන බොහොම සුලබ මධ්‍යස්ත අරමුණක් බලන්න කේන්ති කියලා ඉන්නලා ආනපන බලන්න. කේන්ති කියලා නැති වෙලා ආනපන බලන්න. සද්ද තියෙන ආනපන බලන්න. ඇත්තටම කියනවනම් සතිය දිනු වෙනකොට මොකක්වත්ම නැතුව ආනාපානෙ තියනවා බලනවට වඩා සද්දයක් තියෙද්දී ආනාපානෙ බලන එක වේදනාවක් තියෙද්දී ආනාපානෙ බලන එක හිතවිල්ලක් තියෙද්දී ආනාපානෙ බලන එක හරීම සෙල්ලක්කාරයි ඒක හරියට කවුරුත් නැති පාරක කාර් එකක් කෙලවනට වඩා මේ පොලක් මැදින් කාර් එක ගෙනියන එක මිනිස්සු එහෙට මෙහෙට යන තැනක කාර් එක ගෙනියන එක දක්ෂයිනේ දැන් පිට්ටනියකට කාර් එකක් දීලා chimpanzeeකට එලවත හැගෙන ප්‍රශ්නයක් නැහැ නේ ඕන chimpanzeeෙකුට කියලවන්න පුළුවන්. ඔය පාරක ගෙනියනවා කියන එක බෑ. ඒ නිසා සතිය අඳුල්ලා දෙන පිට්ටනික chimpanzeeෙක් වාගේ. ඊට පස්සේ ගෙනියන්න කියනවා අරෙන් මෙන් දාගෙන ගෙනියන්න පුළුවන් දන්නව දැන දන්නවා නම් අන්තිමට කොඩි ගහයටත් භාවනා කරතයි. මාළු මාකට් එකෙත් භාවනා කරතයි. හැබැයි ඒක දක්ෂයාගේ වැඩේ. ඒ නිසා දැනගන්න ඕනේ Tamanට අදාළ අරමුණ නැත්තම් Tamanගේ මූල කර්මස්ථානට ප්‍රධානස්තන දීලා නැවත නැවත යා සිහිපත් කරන එකට කියනවා සතිය ස්ථාව සමා සංඥාව ස්ථාවර කරනවා කියලා. තිර සංඥා. මේ සඳහා කරන්නේ ඒ නම නැවත නම් අඬ ගන්නවා. ආසස් ප්‍රසාචෙන් බලනවා. මෙහෙම කරගෙන කරගෙන යනකොට ඒ ලැබෙන ආරම්භයේදී හරිම අමාරු. ඒක නිකන් හරියට මේ අවුලව ගන්නවා වගේ. දර ටිකක් ගින්දර අවුලව ගන්න අමාරුයි. ගින්දර ඇවුනට පස්සේ ඒක රත් වුණාට පස්සේ ඇවිල්ලා යනවා. අන්නේ අවුලව ගැනීමේ දක්ෂකම තමයි අපි මේ වැඩමුළුවක උගන්වන්නේ. ඔය මොන කරදර තිබුණත් ඔක තියෙනවා. කොහෙන් හරි බල්ලා කොහම හරි ගිහලා ඔක කොක්ක දාගන්න බලන්න. ඊට පස්සේ ඒක දිගින් දිගට අල්ලල යන එක සතියේ අර කියන අටාකාරයක දියුණු වෙන ගතියක් තියෙනවා. අපි මේ රූප කර්මස්ථානයක් අල්ලන ආස්වාද ප්‍රසවාසය අල්ලන කොහොම හරි ආනපාන පිටිපස්සේ යමින් යමින් ගිහිල්ලා ගිහිල්ලා කොහොම කොමාරි අල්ලගන්න උත්සාහ කරාට පස්සේ ඒ රූපය නැත්නම් මේ රූපයේ දඟලන ගතිය අඩුයි කියනවා නාමයට වැඩියි. ඒක නිසා මේ දඟලන්නේ නැති අරමුණක් අල්ලගෙන විරිදියන් ඉගෙන ගන්නවා අපි. ඊට පස්සේ මේ වෙඩිල්ල පුරුදු වෙනකොට අපිට දුවන සතාට වෙරිදියන්න පුළුවන් තරමට දක්ෂකම වෙඩික්කාරකම පුරුදු වුණාට පස්සේ නාම කර්මස්ථානිකට දාන. ඒක තමයි වේදනානුපස්සනාව කියන්නේ. වේදනානුපස්සනාව පළවෙනිම නාම ධර්මයි. ආස්වාසි පාස්වාසි බල බල ඉන්නකොට විනාඩි 10කින් ඕන කෙනෙකුට වේදනාව එනවා. විශ්ස යනකොට මිනී මරණ වේදනාවක් එනවා. එතකොට මේ වේදනාව තියෙද්දිත් ආනපහනේ බලනවා. එimhe නැත්තම් වේදනාව ආවට පස්සේ තමයි තේරෙන්නේ දැන් මේ වේදන ආනපනචේ උඩක බලපම් බලපම් බලපම් කියලා හොම්බ උල උලා පෙන්වන්න එපා. වේදනාව පුහම වේදනාව බලන්න එපයි කියන්න බෑනට නොබල ඉන්නවද කියලා බලන්නේ කොයි වෙලාවක ගියොත් වේදනාවමයි බලන්නේ. වේදනාව ආවට පස්සේ සතිය එළවපුවට එළුවොත් යන්නේ. නිසා වේදනාවේ තියෙනවා අරිට වැඩිය දියුණු යෝගාවචරයට වේදනාවේ තියෙනවා ඵලයන් කිව්වත් නැති ගතිය සතිය. ඒ නිසා වේදනාව <clears throat> නිවනට රූපෙට වැඩිය කිට්ටුයි. නාම කර්මස්ථානයක් වගේ. නමුත් ඒකට යන්න කියන්නේ නාම කර්මස්ථානයේ සතිය අඳුනගෙන ඒක දාලා බලන වේදනාවට. දාලා බැලුවට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා අර රූප කර්මස්ථානයෙන් ගත්ත හුරු බුහුටිකම ක්‍රමසා විදි දියුණු දියුණු වෙලා පාවිච්චි වෙන්න පටන් ගන්නවා වේදනාවට පස්සේ. ඒ වේදනාව කෙලිම දුක්ඛ සත්‍යයට සම්බන්ධයි වැඩි වශයෙන් කියනවනම් රූප කර්මස්ථාන වැඩි වේදනාවත් එක්ක යනකොට ඒක අපිට තේරෙනවා අපි තියෙන ශරීර ආසාව සහ සංධාමේ ජීවිත ආසාව නිසා අපි වේදනාවක් එන්නකොට වෙවුලනවා. මොහොත හත් ගව්වත් තියදී අමුඩ ගන්න. නමුත් වේදනාවට එන්න අරින්න බලන්න. ඔය කියන තරම් අමාරු නෑ ලැහැත්තිලා ගියාම. ඒකට කියනවා මෙහෙම කතාවක්. වේදනාව වලින් අමාරුම වේදනාව කියනවා ප්‍රසූත වේදනාව. එක සැරේ 8 18ක් කඩන වේදනාව වෙනවා කිය. ඒ උනාට ආයෙසරෙක් ළමයි කම්බ වෙනවානේ. එක සැරයක් වේදනාවයි කියලා නතර වෙන්නේ කොටි දෙන විතරලු. මුළු ලෝකෙම ඉන්න සත්තුන්ගෙන් එක සැරයක් එක දරුවෙක් වදිනකොට ආපු වේදනාවට පස්සේ ආය කොටිය පළ අල්ලපු කන්දේවත් ඉන්නකොට පැනලා කනවා. දැන් මේකේ දරුවන් වැඩිමෙන් සා මැටි කල ගැනීම සිංගල ගෑනුට එපා වෙන්නේ නැහැ කියලා අපේ රාහුල හඳුරු කියලා තියෙනවා. වේදනාව නම් ප්‍රශ්නේ. පිරිමි කොහොමද පරාදයි? පිරිමින්ට හමුනොන්නේම සෑහෙන්න බොණ්ඩ වෙනවා. ඔයිට පොඩි ප්‍රශ්නයක් ආවා තියෙනවා. ආපෝ සෑහෙන්න බොණ්ඩ වෙන ප්‍රශ්නයක් කියලා කොහොම හරි බෝතලයක් ගන්නවා. ඔය වගේ බබෙක් හම්බෙන්නේ මේ කියොත් එහෙමනම් පිරිමිත් එක මම හිතන්නේ කරන්න පුළුවන් වෙයි. ඔය කොච්චර කටපෑවත් බෑ. මේ කාන්තාවන් තමයි වැඩිම භාවනා කරන්න ඒ නිසා මම නිදර්ශන ඉගෙනත් පෙන්නන්නේ. ඒ තටමකෝ තටමිල්ලත් එක වඬ සතියේට එච්චර තටමඬ ඕනේ නෑනේ. කිඳිරි ගන්න ඕනෙත් නෑ කැත්තයි. එහෙම කිඳිරි ගන්න එක. එනිසා මේ කියන්නේ නැදන්නේ නිවනට යන ගමනක්. ඔය ළමයි හම්බෙන්න උකට ඔච්චර දඩපන්න නැතුව ඒක කියන්නෙත් නෑ කාටවත් ඇහෙන්නේ නැති වෙන තිඹිරි ගේකට දාගෙන ගෑනු කෙනෙක්ම තියාන පිරිමින්ට ඇහෙන්නේ නැති වෙන්න කිඳිරි ගන්නෙ. අපේ අම්මයිම හරියට වයින් උඹලට වැඩන පිරිම් පැත්තට ඇවිල්ලා ඌව ගෑනුන්ගේ ප්‍රශ්න කියලා අපි අයින් කරනවා. නමුත් මම මේ කියන්න හදන වේදනාව නම් ලෝකේ තියෙන දරුණුම වේදනාව තමයි මරණ වේදනාවට මෙහා පැත්තේ විලිරුදා. ඒක විඳව විඳපු නැති කට්ටිය සමා වෙන්න මගෙන් හරිද? ඒකත් කරන්න පුළුවන් නම් මේකට වේදනානුපස්සනාවේදී පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා මොන්නම භාෂාවකවත් නැහැ නේද? පිට පැමිණි දුක පැණි රහයි. මේකනේ බුදුරජාණන්සේ කියන්නේ. විෂයාභිමුඛ බහපච්චපට්ඨාන වේදනා නැගෙන වේදනා දිහා බලපන්. බලන්න ওই වේදනාව කියන තරම් කළු පාට නෑ යකෙක් නෙවෙයි මේකට ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්න මේ සතියෙන් වේදනාව දිහා බලනකොටයි සතිය නැතුව වේදනාව දිහා බලනකොටයි සම්පූර්ණ කතා දෙක උන්ටට සතිම හොඳටම කියන්න බෑ සාමාන්‍ය පණ සතිමත් වෙච්චි හතර දිනක් විතර මම දැක්කා මේ ළඟදී මට හම්බෙලා තියෙනවා ඇක්සිඩන්ට් වෙලා අට කැඩිලා ඇෆ්ට් බෝලේ එළියට ඇවිල්ලා කිඳිරි ගාලවත් නැහැ. ඉස්පිරිතාලේ මිනිස්සු පුදුම වෙනවලු අනිත්‍යය කියනවා මට වේදනාවක් තිබුණා මම මේ වේදනාව දිහා බලන් හිටියා. කෙන්දිරි ගන්න වෙලාවක් ආවේ නැහැ. භාවනා නොකරපු එක්කෙනෙකුට බුදුන් මේ අල්ලපු gedara මනුස්සයෙක් කෙන්දිරි ගන්නවා එතකොට. හුඟක් වෙලාට කෙන්දිරි ගන්න ලෙඩ නෙවෙයි ළඟ gedara එක්කන. බේරන්නම බෑ. භාවනා කරනකොට දැන් සරුවචනස අවුරුදු 7ක් ඔය සතිය පිළිලා සරුවඥ වෙලා නැහැ. ඒ විඳිනකොට මොනවාක්වත් කෙන්දිරි ගෑවිලක් නැහැ. ඒ නිසා අපි මේ මේ භාවනා කරන්න ගිහිල්ලා මේ වේදනාවට චෝදනා පත්‍ර ලියන එක ඒකේ බොළඳ ගතිය තියෙන. තරහ වෙන්න නරකයි. ඒක හුරුතලයට ගණන් ගන්න මේ වේදනාවට ලෑස්තිලා යන්න. මොකද වෙන්නේ කියලා. වේදනාවට ලෑස්ති වෙන්නේ රූප කර්මස්ථානෙන් ඇති කරගත්ත සතිය. ඒකට කියනවා සූදානම් ශරීරය කියලා. ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඔය ස්කවුට්ස්ට ඉස්ලාම උගන්වන්නේ be prepared. සූදානම් වෙලා යන්න. සූදානම් වෙන්න කියන ඔය ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නේ එනවා. ඔය තරම් වහයලාගෙන යන්නේ. ආන්න මේ දෙක මේ රූපය අල්ලගෙන නැත්නම් මේ ආනපානේ වම දකුණ වගේ දෙයක් අල්ලන්නේ. ඒකට වේදනත් එද්දී යම් වේදනා ප්‍රමාණයක් තියෙදි මට ආනපානේ පවත්වන්න පුළුවන් කියලා බැලුවොත් හිත පේනවා. ඊට වැඩි වේදනාවක් තියෙදි බලන්න පුළුවන්. එතකොට හිත පෙරලෙන හැටි. ඉස්සනම් මේක බාධකයක්. දැන් මේක සාධකයක්. වේදනාව තියෙද්දි කොහොඳ මං ආනපානේ බලන්න. එතකොට අර හිතේ තිබුණ මේ නිදහතර කරුණු හොයන එක මෙන්න මේ විදිහට මං කියන්නම් කාලය ඉතුරු කරන්න. සතිපට්ඨානේ වඩලා හිත දිහා බලපු කෙනෙක් කවම කවදාකවත් ඉල්ලීමක් ඉල්ලන්නෙත් නැහැ. ලැබිච්ච දෙයකට චෝදනා කරන්නෙත් නැහැ. යෝගාවචරයට දෙකම කරන්න බෑ. යෝගාවචරය තියෙන ලද දෙයින් යාම බේරගනි. ලැබුණු දේ ප්‍රතික්ෂේප කරන්නත් එපා, චෝදනා කරන්නත් එපා. කෙරුවොත් බුද්ධ පුත්‍රයෙකුට ලැජ්ජයි. කරන්න වුණොත් කරන දෙයක් නෑ. හැබැයි මතක තියාගන්න යෝගාවචර කමට හොඳ නෑ. භික්ෂුත්වයට හරි නෑ. දින දෙයින් කරගන්න. මොනවා හරි අවිල්ලලම කවුරු හරි අපි මෙච්චර වැඩ කරද්දී බයිනවා කියන්නේ වෙන්න පුළුවන් ප්‍රශ්නේ නෑ. අපි කරලා තියෙන පව කොච්චරද කියලා දන්නේ නෑනේ. ඒ නිසා මේ මනුස්සෙත් එක ගැටෙන්න එපා. ගැටුනොත් වෙන්නේ අලුතෙන් කර්ම රැස් වෙනවා. මේ පරණ කර්මයක් ගෙවෙන වෙලාව. මේ මිනිස්සු අහම්බෙන් ඇවිල්ලා කපාරට අපිට බැනකට බැනගෙන බැනගෙන යනවා. අන්නේ වෙලාවේදී මේ චිත්තානුපසනාව වඩපු කෙනා දැනගන්න මේ මොකක් හරි මෙයාට වෛරකම ආරු වෙලා මම මම කියලා හිතට කාට හරි බනින්නේ. හැබැයි මගේ පරණ කර්මයක් ගේ වෙනවා. දැන් මේ මනුස්සයාට මුහුණ පුප්පන්න යන්න එපා. ඌට ඕක ඉවර කරන්න හරින්න. කරබන බලන්නේ. මේක අලුතෙන් කර්ම රැස් කරගන්න කාරණාවක් කරගන්න එපා. වෙච්ච මෝඩකම් දෙන්නට හරි ආය මෝඩකම් නොකරම්මරි කියලා කතාවක් තියෙනවා අපේ පැත්තේ. වෙච්ච කර්ම ටික ගෙවෙන්න අරින්නේ. ඒ ඒ කර්මේ ගෙවන්න ආපු ඒජන්තත් එක්ක අපි නඩු කතා කරන්න කියලා ගහලා බැන කරන්න කිව්වොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. එචා යෝගාවචරය කියලා කියන්නේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන පැලිච්ච කන්ත භාණ්ඩයක් වායි කියලා. කන්ත කියන්නේ තඹක් පස්ලෝ වලින් හදපු කටාරමක් හිතන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන සචේනේ රේසි අත්තාන කන්තෝ උපහතා යතා ඒසපත්තෝසි නිබ්බාණ සාරම්භෝතේන විජ්ජති. ඒ කන්ත භාණ්ඩේ පැලිලා නැත්තම් තට්ටු කරපුවා හ්ම් ගාලා සද්දයක් එනවා. ඉතින් කන්ත භාණ්ඩ ගන්න ගියාම තට්ටු කරලා තමයි ගන්න. ඒක පැලිලා නම් තට්ටු කරපුවාම අර හ්ම් සද්ද එන්නේ නැහැ. ඒ වගේ කාගේරි ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කැඩිලා නැතුව ඝන බහලව තියෙනකොට කියපු ගමන් එයා කිපෙනවා. සක්කාය දිට්ඨිය කැඩිච්ච සතිය වැඩිච්ච එකනට පියරි පැලිච්ච කන්ත බාණ්ඩක වගේ හ්ම් සද්දෙන්නේ නැහැ. එයාට බැන්නට එයා බනින්නේ නැහැ. එයාට ගැහුවට එයා ගහන්නේ එයා බන්නවා. දැන් මේ ගුටි කණ්ඩ වෙලා තියෙන බැනුම් අහන්නලා තියෙන පරණ කර්මයකට. ඒ නිසා සාරම්භය කියලා කියන්නේ එකට එක කියමනක් නැහැ. මේ කටුකුරුන් දෙසාන්ති කියනවා එකට එක කියවෙන්නේ අපි අඩු ගන්න එකට දෙකක් කියනවානේ. එතකොට ඌ දෙකට හතරක් කියනවානේ. ඊට පස්සේ මෙහෙන් අටක් කියනවානේ. ඉතින් කොහෙද යන්නේ? අද ඒකනේ අපිට වෙලා තියෙන එක එකත් අහන්නේ. ඔක්කොම කියන්නේ ඉස්සලා උත්තර දෙන්න ආදිනවා. භාවනා කරන එක නම් චිත්තානුපසනා කරන එක නම් කර්මයක් ගෙවෙනවා හොඳයි. මන්ට ඔක අතපය කැඩෙන්නේ නැහැ කරමනේ ඉන්නවා. ප්‍රතික්‍රියා නොකර. ඒක නිසා චෝදනා පත්‍ර නැහැ යෝගාවචරත් එක්ක. ඒ වගේ ඉල්ලීමුත් නැහැ. ලද දෙයින් සතුටු වෙන්න හදනවා. මේ තුන ඉවර වුණාට පස්සේ තමයි ওই ධම්මානුපස්සනා කියන එක තියෙන්නේ අහන වෙලාවේ දකින වෙලාවේ දැන් මේ මේ කතා කරන්නේ භාවනා මධ්‍යස්ථානයකනේ මේ කතා කරන්නේ ඉඳගෙන ධක්මං කරමින් දැන් අපි විනෝද ගමනක් යනවා කියලා හිතමු මං කියන්නේ විනෝද ගමන යන්න කියලා ගිය වෙලාවක රූපයක් දකින වෙලාව සද්දයක් අහන වෙලාව ගඳක් රසක් පහසක් ලබන හැම වෙලාවකම හදිහට සක්මන කෙලවට ගිහිල්ලා හැරෙන වෙලාවේදී අපේ හිත කැඩෙන්න තියෙන ඊට වැඩිනේ ඒ නිසා සක්මනේ යනකොට දැනගන්න ඕනේ එහා කෙළවරදී හිත කැඩෙන්න ඉඩ තියෙනවා. ඒකට ලෑස්තිලා යනවා. අහන්න මේ වගේ රූප බලන, සද්ද අහන, ගඳ බලන, රස බලන සෑම වෙලාවකම බැරි වුණත් රූපය සතියෙන් යුක්තව බැලීම සහ සතියෙන් නොයුක්තව බැලීම දෙක සංසන්දනය කරන්න පුළුවන් නම් ඒක නා සතිපට්ඨානේ උද්දටම කෙලපැමිලා තියෙන දඩ මං අසතියෙන් රූප බැලුවා නම් මත් වෙනවා සතියෙන් බැලුවා නම් ඊටදී වෙනස් නාගස්මාල හාමුදුරුව පින්න පාතේ වයින්නකොට නාටිකාංගනාවක් බීලා සංගීත වයමින් පාරයිනේ නටනවා. ඒක සාමාන්‍ය භික්ෂුවක් නොබැලිය යුතු විසභාග දර්ශනයක්. නමුත් මේ ශාන්සිමක බලන්නේ මේ පාරයින මේ අටවලා තියෙන මගුල නිසා කී දාහ කපා යනවා. ගෑනු කෙනෙක් බීලා සංගීත වයිමෙන් පාරයිනේ නටනවා බලන ඉන්නවා විශාල සෙනඟක්. ඒක දිහා බලන්නෙම මේ මර උගුලක්. මේ කරන කාරණාවේ බරපතලකම දන්නේ නැතුව මොන්න තරම් විශාල පිරිසක් අපා යනද කියලා බලනකොට ඒතනම නිවන් දකින්න. වෙන කෙනෙකුට කාම දර්ශනය, විෂභාග දර්ශනය. නමුත් වඩන ලද සතියෙන් යුක්ත මේක දිහා බලනකොට පේන්නේ මේ පාරයිනේ මෙහෙම එකක් අටවලා තිබ්බහම කිසිම ගාණක් නැහැ උයපු උයපු මසලියක් බාරයි නැතිබොත් එම් බල්ලන්න ගියට හැකිද නොකා හිටපල්ලයි කිය. උන් කනවා. ආන්නේ වගේ මේ දකින දකින දේවල් මාරේ අටවල තිබ්බට පස්සේ අපිත් මේ අනුන්ට හොරෙන් ගිහලා මේක බලබලා කරන සෙල්ලමේදී මුන්න තරම් කාමයේ ගලනවද කියලා ඒ එක වෙලාවකෝ සතියෙන් යුක්තව බැලුවොත් බලන ආසකන දර්ශනය අධ්‍යා ආසකන සද්දයක් නිසා ගඳක් රසක් පහසක් නිසා යාට තේරෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ පිටිපස්සේ ඉන්නවා අපේ ආරස්සාවට සතියෙන් බලනවා. කිසිම ධර්ම ආරක්ෂාවක් නැහැ සතිය නැත්තම්. ඒ නිසා අපි යම් වෙලාවක සතිය ආරක්ෂා කරනවා නම් සතිය විසින් අපි ආරක්ෂා කරනවා. ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී. රූප බලනකොට සද්ද අහනකොට ගන්ධ රස පහස තියෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් මම මේක බැලුවට කමන්නේ හැබැයි සතියත් එක්ක එතකොට තේරෙන පටන් ගන්නවා මේ බලනදී අර අසීමිත සිලිලාරයක් නැහැ. පේනවා මම මේක සතිය නැතුව බැලුවොත් කොච්චර අමාරු වෙනවද සතිය ඇතුව බැලුවොත් කොහොමද කියලා ඒ වෙනස කියන්න පුළුවන් නම් කමඨාන් වාතාවේ කියන්න පුළුවන් නම් ඒ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමර පදක බැඳලා ගාථාවෙන් කියනවා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිසා පතිස්සතෝ මම රූපේ අබිරමණය කරන්නේ නැතුව රූපේ දැකලා සතිය පිහිටෙව මෙන්න සංස මට වෙනදී. රූපන් දිස්සා සතිය මුට්ටා පිය නිමිත්තම් මනසේ කරතේ සංස රූපේ දැකලා සතිය මුට්ටනම් සතිය නැත්තම් මෙන්න මට වෙනදී. ඒ ગાත දෙකේ තියෙන ලස්සන කොච්චරද කියනවනම් බුදුරජාණන්සේ නැවත ඒ ગાත දෙක කියනවා බුද්ධ වචනයක් වෙන්න ඕනවා. සතියෙන් යුත් රූප බලනකොට මෙන්න සෝංශ මට වෙනදී. සතිය නැතුව ඉන්නකොට මෙන්න සෝංශ මට වෙනදී කියලා එයා බුදුරජාණන්සේට කියන්නේ කොච්චර ආඩම්බර බුද්ධ පුත්‍රෙක් විදියටද? ඒසා බලන රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක බලන්න ඉස්සලා සතිය පිටවගෙන හිටියොත් ඒක කතාවක්. බලනකොට සතිය නැති වෙලා හරි කමන්නේ සතිය නැතුව බැලුව කියලා දැනගෙන ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් වෙන කතාවක්. ආර්ණ්‍ය මට්ටමට යනකොට සතිය සතිපට්ඨාන මට්ටමට එනවා. ඒ කියන්නේ ධම්මානුපස්සන සතිපට්ඨාන මට්ටමට එනවා. ආන එතෙන්ට පස්සේ තේිනවා මේ කාමයට හැදිච්ච මේ ලෝකේ එහෙම නැත්නම් අපායට යන්න අටවල තියෙන මේ ලෝකයේ කර්මස්ථානයක් කරගන්න පුළුවන් සතිපට්ඨානය හරහා නිවන් දකින්න. ඒ නිසා මේ ලෝකයට අපි ආවේ පස්මා බැලුම් බලලා මේක ගන්න. දැන් ආවට පස්සේ මේ දකින් දකින් දේවල් වලට පැටලුණාට පස්සේ ඒකට කරන්න දෙයක් නැහැ. ගැලවුම් මාර්ගයක් තියෙනවා. ඒ වෙන දෙයට ඉස්සලා පුළුවන් නම් සතිය පිහිටවල ඒක දිහා බලන්න. සතිය පිටව ගන්න බැරි වෙච්ච වෙලාවේ වෙච්ච දේ අහක දාන්න එපා. මෙන්න සතිය පිටවල රූප බලනකොට මෙන්න නැති වෙනට කියලා මේ දෙක විස්තර කරලා කියන්න පුළුවන් නම් ඒ යෝගාවචර තියෙනවා ජීවිතය ඇතුළතදීම අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරයක් කරගන්න හැටි. මතක තියාගන්න අයෝනිසෝමනසිකාරය නැතෝ කවදාකවත් යෝනිසෝමනසිකාරයක් එන්නේ නැහැ. යෝනිසෝමනසිකාරය ආවව දන්නේම අයෝනිසෝමනසිකාරට සාපේක්ෂව. ඒ නිසා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. එහෙම වෙනකොට මෙහෙමයි මෙහෙම වෙනකොට මේක කියලා මේක සිද්ධ වුණත් කාටරි කියා ගන්න බැරි නම් සාක්ෂාත් කරණයක් වෙන්නේ නැහැ. ඒක උනාට පස්සේ ඒක වාර්තා කරන්න පුළුවන්. කමඨාන සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වෙනකොට තමයි තේරෙනවා සද්ධර්මයේ නැති වෙලා නැහැ. ශාසනයේ පුස්කාලා නැහැ. තමන්ට පුළුවන් ඒකට පණ දෙන්න ඒ පණ දීම සඳහා කායන පස්සනා වේදනාන පස්සනා චිත්තාන පස්සනා කමිටක පණ පෙවෙන්න ඕනේ. පණ පෙවුනට පස්සේ ආහන දකින කරන කියන හැම වෙලාවකම සතියේ ඇති නැති භාවය තේරුම් ගන්න පුළුවන් නම් යාට තේරෙයි මේකට උදව් කරන්න කාටවත් බෑ. මේකට බාධා කරන්නත් කාටවත් බෑ. මේකට අවශ්‍ය කරලා තියෙන තමන් හරියට කැඳේ ගල බේරුවා වගේ සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අත්තරදි කරලා විතරයි. ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක විතරයි තියෙන්නේ. ඒ නිසා මේ කරගෙන යන වැඩවලදී තවදුරටත් මේ සතිය ක්‍රියාවත් කරලා ඇති නැති වෙනස සසඳලා තමන්ගේම චර්චෙන් සපෙලක් කියා ගැනීමට ධෛර්ය වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාට තනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා